අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 162 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා වාරයටයි පැමිණලා තියෙන්නේ සිළුමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා භාවේ තබ්බා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දසුත්තර සූත්‍රයේ අටේ කරුණු සඳහන් පොතයි නැත්නම් ඒ අන්තයයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒක විශේෂයෙන්ම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ භාවේ තබ්බ ධර්ම අටක් වශයෙන් මේ සාසනය සඳහන් වෙනවා ශාසනීයදී සදී පැහැදී කටයුතු කරන කෙනෙක් ඒ භාවිතා භාවිතා කළ යුතු නැත්නම් වැඩි යුතු කියලා කියන්නේ. ඒ ධර්මාට දන්නවද කියලා. කවුරු හරි අහුවොත් අපිට කියන්න බෑ එimhe අපේ සාසනයේම අටක් නැහැ. වැඩි යුතු ධර්ම මෙච්චරයි තියෙන්නේ කියලා ඒ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා අඩු ගන්න එහෙම ප්‍රශ්නක් තියෙන බව දැනගන්න ඕන. එහෙම ප්‍රශ්නයක් නගලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේකට උත්තර දෙනවා. හරියෝ අට්ටංගිකෝ මග්ගෝ අංග 8කින් සමන්වාගෙත මේ මාර්ගය තමයි වැඩි යුතු දේ. එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍යය. ඉතින් ඒක සූතමේ වශයෙන් ඕඟෝ දෙනෙක් අහලා තිනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් අපි පටන් ගත්ත විදිහට සමහරව ඒක වැඩි දුර චින්තාමේ වශයෙන් යොදලා බලනවා. ඉතින් එහෙම හිත නැත්තෝ චින්තාමේ වශයෙන් එවනතන අනු ණය විපස්සනා ක්‍රමයට නැත්නම් අන්වේ ක්‍රමයට හිත නැත්තෝ ඒක බෙදනවා ශික්ෂා තුනකට පළවෙනි දෙක ප්‍රඥා ශික්ෂාව ඊගාවට තුන සීල ශික්ෂාව ඊට පස්සේ සමාධි ශික්ෂාව. ඉතින් එහෙම බෙදලා බලනකොට අර මෙතෙක් කල් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වගේ දේක ඉදිරියට ආපු අර සරල රීකියෙන් ඉදිරිපත් කිරීම හුරස්සිච්ච ගතියක් තියෙනවා. අපි දන්න සරල ක්‍රමේ තමයි රීකිය ක්‍රමේ තමයි සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් මෙතෙන්ට එනකොට ඒක ප්‍රඥා සීල සමාධි වශයෙන් කැඩෙන පටන් ගන්නවා. ඉදිරිපත් කරන්නේ එහෙමයි. ඉතින් එතකොට භාවනා කරන කෙනෙකුට ප්‍රශ්නයක් එනවා බඩාගත යුතු තනාගත යුතු අවසාන ඵලයේ වශයෙන් පේන ප්‍රඥාව මේකේ මුලටම එනවා ඒ ප්‍රඥාවෙන් තමයි නැත්නම් ඒ දැක්මෙන් ඒ දෘෂ්ටියෙන් තමයි ඊටු ටික කොම් සම්පාදනය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය ප්‍රඥා සීල සමාධි වශයෙන් එනවා. ඒ වාගේම ඒකේ වෙච්ච ඒකේ යෙදෙන දැන් අපි අද සාකච්ඡාවට ගන්න හදන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අර අරියා ලෝකුත්තර අනාසවා පැත්තට යනකොට කරලා නෙවෙයි සම්පාදනය කරන්නේ නොකර භාවනා කරන වෙලාවේදී සම්මා වාචා කතාවක් එන්නේ නැහැ භාවනා කරනකොට සම්මා කම්මන්ත කතාවක් එන්නේ නැහැ භාවනා කරනකොට සම්මා ආජීවයක් එන්නේ නැහැ ඒකට ඒක අකිරියෙන් සම්පාදනය වෙන්නේ එතකොට මේ තුන එහෙම නැත්නම් මේ ප්‍රඥාවක ඉඳලා සීල දිහා බලනකොට ඒ සම්පාදනය වෙන ඒ ප්‍රධාන මාර්ගාංග තුනක් සීල ශික්ෂාව සඳහන් කරන දේවල් අකිරියෙන් සම්පාදනය කරනවා විරමණය සම්පාදනය වෙනවා. ඉතින් මේකත් කාටවත් හිතා ගන්න බෑ මේ සීලය මෙච්චර රකින්න අමාරු ලෝකේ එහෙම නැත්නම් දුස්සීලයන්ගෙන් ගහන මේ ලෝකේ මේ භාවනා චිත්තක්ෂණේ එනකොට එහෙම නැත්නම් මාර්ග චිත්තක්ෂණයට මුළු දෙනකොට මාර්ග චිත්තක්ෂණයේ වශයෙන් ඒක කුළු ගැන්වෙනකොට ඉබේම සම්පාදනය වෙනවා. වචන කතා නොකිරීම ඉබේ සිද්ධ වෙලා ඉවරයි. එතනින් ගියාම කය හොල්ලන්නේ පෙරලන්නේ නැතුව කයින් කරන ක්‍රියා නිකම්ම අයින් වෙලා ඉවරයි. ආජීවයක් ගැන කතා කරන දෙයක් ඇත්තේ නෑ. මේවා අකිරියෙන් සම්පාදිනවා. එතකොට වැඩි යුතු ධර්ම පංචංග ආර්ය මාර්ගය කියලා කියන්නේ. අෂ්ටාංග ආර්ය මාර්ගයක් එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය පංචංග මාර්ගයක් වෙනවා. සම්මාදිටි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මොකද මේ තුනම අක්‍රියෙන් සම්පාදේ වෙනවා. එතකොට යම් කිසි මේ ලෝකේ පෘථග්ජන මට්ටමේ අසුතවත් පෘථග්ජන මට්ටමේ අන්ධ පෘ탁 යන මට්ටමේ ඉඳලා කිලෝරක් නැතුව පව කරන කෙනෙක් කිලෝරක් නැතුව දුස්සීල කෙනෙක් මේ මාර්ග චිත්තේ ළඟට එනකොට ස්වභාවයෙන්ම පවුන කරන කෙනෙක් විශේෂයෙන්ම ස්වභාවයෙන්ම සීලය කඩා ගන්න නැති කෙනෙක් බාට මේපත් වෙනපත් இல்ல මොනම PhD කාර්යකටත් අල්ලන්න අමාරුයි මොනම රේකී ක්‍රමයකට ඉගෙන ගන්න කෙනෙකුටත් හිතා ගන්න අමාරුයි ඉතින් ඒක හිතා ගන්න පුළුවන් වෙන්නේ රේකී ක්‍රමයට කල්පනා කරලා බලන්න නෙවෙයි ප්‍රත්‍යুৎපන්න ක්‍රමයට කල්පනා කරන්න ඕනේ හේතු බල ධර්ම අනුව කල්පනා කරන්න ඕනේ එතකොට ඒකට චින්තාමය ඥාන එහෙම නැත්නම් ණය විපස්සනාව එහෙම නැත්නම් අන්වේ ඥාන කියලා මේකට කියනවා එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක කියලා කියනවා අන්න ඒකෙදී මෙතෙන්ට එනකොට මේ තේරුම් ගන්න හදන කෙනාට සම්ප්‍රදායන කූලර ක්‍රමයට ගියොත් ඒකාන්ත පටලවිලක් සිද්ධ වෙනවා ඒ නිසා මෙතන සම්ප්‍රදාය බිඳලා රැඩිකල් වාදී විදිහට විප්ලවීය විදිහට කල්පනා කෙරුවොත් චින්තාමේ වශයෙන් තේරුම් ගැනීමක් කරන්න බැරිත් නෑ. නමුත් ඒකෙදී ඒ ඒකට අනුගත අනුගත වෙන විදිහට මේක විස්තර කරන්න ඕනේ. ඒක නිසා මෙතන අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලේ සහ ප්‍රඥාව දෙක අතර තියෙන අනියම් ප්‍රේම සම්බන්ධයක් ගැන. මේ ඍජු සම්බන්ධයක් නෙවෙයි. ඒ දෙන්න අතර තියෙන නියම සම්බන්ධය නියම තමයි තමයි සීලෙන් සමාධිය ප්‍රඥාව. දැන් ප්‍රඥාවේ ඉඳලා සීලෙට අනියම් මාර්ගයක් තියෙනවා. ඒ අනියම් මාර්ගය ආගම පිළිගන්න කැමති නැහැ. මොනම ආගමක්වත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා සරුවචනාංශ ඉදිරිපත් කරන මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප නිසා මේ කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අකිරියෙන් සම්පාදනය වීම යෝනිසෝමනසිකාරයට විතරයි අහුවෙන්නේ. ඒ නිසා යෝනිසෝමනසිකාරයට කියනවා මෙතනදී විප්ලවීය කල්පනාවක් තියෙන්න ඕන. හිතුවක්කාර කල්පනාවක් තියෙන්න ඕන. රැඩිකල් වාදී කල්පනාවක් තියෙන්න ඕන නැත්නම් මෙතනින් එහාට පැන ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අර චින්තාමේ ඥානවල විපරිණාමයක් පරිණාමයේ එහා පැත්තට යෑමක් ගියොත් විතරක් මේ චින්තාමේ වශයෙන් අපි අල්ලගන්න දේ වුණත් සාක්ෂාත්කරණේ කලහක්ක් බවට තේරෙනවා. එහෙම නැත්නම් හිතනවා නෑ නෑ ඊව රහතන් වහන්සේලාගේ වැඩ. දැන් මේ සාධනෙ ඊව නෑ කරන්නත් බෑ. ඒක නිසා අපි සාමාන්‍ය පිංකම් කරගෙන යමු. අපි මෛත්‍රී බුද්ධ ශාසනයකන් යමු කියලා මිච්ඡර වටිනා අප්‍රමාද ශාසනය ප්‍රමාදයට හෙළනවා. නමුත් පසුගිය අවුරුදු 20 30 අරගත්තොත් අපි අපි දන්නේ අපි දන්න මේ ලෝකේ තියෙන අවුරුදු 20 ගත්තොත් මේවා පිළිබඳව හිත යොදන භවනා කරන අවබෝධ කරන පිරිස්සොල දැහින වැඩිවීමක් කියලා තියෙනවා. ඒ වැඩි වෙච්ච පිරිස සියලු දෙනාම බෞද්ධයෝද කියන එක වෙනම ප්‍රශ්නයක්. සියලු දෙනාම සම්ප්‍රදාන කුල තේරවාදීද කියන ප්‍රශ්නෙත් වෙනම ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නේ මේ මේ කියන මේ ප්‍රඥාව නිසා සීලයක් හට ගන්නවා කියන එක අද ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිනවා. විද්‍යා දදාති විනයං කියලා මේක අපි දන්න දේ. මේක කොහොමද වෙන්නේ? මෙහෙම කරන්න පුළුවන් නම් අද මේ ලෝකේ තියෙන මේ දූෂණය, පරිසර දූෂණය, පෘථිවිය රත් වෙන දේ මෙවයිදී යම් කිසි විනයක් මිනිසුන්ට ඇති වෙයි. මිනිසු ප්‍රඥාවන්ත වෙනකොට, මිනිසු භාවනා කරනකොට කියලා ගැඹුරෙන් උත්තරයක් හොයන්න පුළුවන්. නමුත් ඒකට ආගම කැමති නැහැ. ආගම කියන්නේ බෑ බෑ ඉස්සර ඔක්කොටම ඉස්සලා සිල්වන්ත වෙලා ඉන්න ඕනේ. සිල්වන්ත උනේ නැත්තම් ඉදිරියට දෙන සමාධි ප්‍රඥා ලැබෙන්නේ නැහැ. ඒ නිසා සීලවන්ත වෙන්න ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. මං කියන දේ කරවා. සද්ධාවන්ත වෙයා. මූලික අමූල සද්ධාවෙන් කෙරුවාම ඇති කිය. ඉතින් ඒක තමයි සමස්තයක් වශයෙන් ලෝකෙ දිහා බලනකොට පේන්න තියෙන්නේ. උඟ දෙනෙක් ඒ ශිල්පද අරසා කරන්නේ බුරුගේ පිට අහුරු පැටවෝ වගේ අරගෙන යනවා මොනවද ගෙනියන්නේ කියලා දන්නේ නැහැ. ඒක ආબોධ කරගැනීමේ ශක්තියක් නැහැ. නමුත් අපි භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පැත්තේ ගත්තොත් ਸਰවචනාංශයේ ධර්ම කොටාෂේ වගේම විනය කොටාෂය දේශනා කරලා තියෙනවා. ඒ විනයේ ඉතාමත්ම ලස්සනට මොන්නම තැනකවත් හොයාගන්න බැරි විනිසෙට මේ හැම විනය ශික්ෂා පදයකටම ධර්ම කරුණු පෙන්නලා තියෙනවා. ඒ ධර්ම කරුණු පෙන්නකොට හැම වෙලාවෙදිම පේනවා විනයගරුක වෙන්න හෝ විනයට ගරු කරන්න හෝ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් නැති කෙනාට කවදාකවත් සීලයක් හිටින්නේ නැහැ. කවදාකවත් ප්‍රඥාව කැඩෙන වෙලාවෙම සීල කැඩෙනවා. ප්‍රඥාවන්තයාට විතරයි හික්මීමක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා ප්‍රඥාව නැති කෙනා එක්ක ෂට ප්‍රඥාවෙන් වැඩ කරන එක නා දවල් මිගිල් රෑ ඩැනියෙල් සීලයක් රකින්න. ප්‍රසිද්ධියේ සීල් රකින්න යටපැත්තේ කෙරෙන්නේ නැහැ. ඒක මෙලවදීම තියෙන මේ මොලේ මොලේ ක්‍රේල් වෙන වැඩක්. කොණ්ඩේ ක්‍රේල් වෙන වැඩක් නෙවෙයි මොලේ ක්‍රේල් වෙන වැඩක්. ඒ නිසා අත් බැලුවෝ 150ක ජනතාව මානසික අසහනවල පිළිගත කරනවා. මේ විවස්ථාවල් තියෙනවා ආණ්ඩු ක්‍රම විවස්ථා, පොලිස් නීති ඔක්කොටම යට වෙලා ඉන්නේ. නමුත් කවදාකවත් ප්‍රඥාවෙන් නෙවෙයි දණ්ඩ නීතියට බයි. ඒ හිටියට ඔක්කොම රැයට කාලා බුදිය ගන්න ගියාම නිින්ද යන්නේ නැහැ. මොකද්ද බරපතල ප්‍රශ්නක් තියෙනවා. මල පහ වෙන්නෙත් නැහැ ඒක වේලෙනවා. කොකෝ ඇට වගේ. කක් හැන්නේ. නිින්ද යන්නේ නැහැ. බඩ දෙවිලි. নানা ප්‍රකාර ප්‍රශ්න. හැබැයි ඔක්කොම පුරවැසි ඔක්කොම මේ නීති කඩපු කට්ටිය අර එහෙම නෙවෙයි. නමුත් ඒගොල්ලෝ මේ නීතිය රැකලා තියෙන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි බයට. මේ ශාසනයේ තියෙන එක කවදාකවත් එහෙම පැටවිල්ලක් නෙවෙයි. දඬුවමක් නෙවෙයි. ඒ නිසා අපට ਸਰවචනාංශේ පනවලා තියෙන නීතිවලට සඳහන් කරනවා අනක් නැති පණක් කියලා. ලෝකේ තියෙන අනපණත් නොකිරුවොත් දඬුවම්. අපේ එකේ නෑ. අපේ එකේ කිසිසේත්ම නෑ. මෙතන තියෙන අනක් නෑ. පණවල තියෙනවා ਸਰවචනාංශේ මෙන්න මං කාලයක් පරිශන කළ බැලුවා. මෙන්න මෙවයින් වැළකුණොත් විශාල ලාභ හම්බ වෙනවා. ඒක නිසා ප්‍රඥාව තියෙනවා නම් විනය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඥාණය තියෙනවා නම් පටව ගන්න, පණව ගන්න, පණවගෙන අරසා වෙන්න, අරසා වෙච්ච ප්‍රමාණයට එයාට ආරක්ෂාවක් ලැබෙනවා. එහෙම නැතුව මේ මේ රට්ටුන්ට බයේ, පොලිසියට බයේ, නීතියට බයේ කරන දේ නෙවෙයි මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ දෙයට එන්නේ ඉස්සල්ලා අපි මේ ඊයේ තේරුම් ගන්න උත්සාහ කරපු යම් කිසි දෙයක නැත්නම් දෘෂ්ටිය කියලා කියන්නේ දැක්මක් දර්ශනයක් යම් කිසි දෙයක හට ගන්න පැත්ත විතරක් නෙවෙයි ඔය හට ගන්න මොන ගැට දහන් ගැට දාලා දැම්මත් ඔක්කොම විනාශ වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා ඕකට අවමංගල්‍ය කිව්වට ඕක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අභද්‍ර දෙයක් කිව්වට ඕක කොහොමඩක්වත් සිද්ධ නිසා ඕකට බය තියෙන තාක්කල් කෙලස් තියෙනවා. නිසා හට ගන්න හැම එකම නැති වෙන නිසා සමුදේ විතරක් බල්ලා නතර වෙන්න එපා. වය වැය වෙන පැත්ත, ඡය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත බලන්න පටන් අර ගන්නවා නම් ඒ නිරුද්ධ වෙන පැත්ත බැලීමට ගන්නා අදිෂ්ඨානය කියලා හිතන්නකෝ චිත්ත ශක්තිය වගේ තමයි තුන්වෙනි ආර්ය සත්‍ය විනේ නිරෝධ ආර්ය සත්‍යය නිරෝධාරයේ සත්‍ය ඇති වුණාට පස්සේ තමයි නිරෝධගාමිනී පටිපදා මාර්ග සත්‍යපතු වෙන්නේ. හමූතු තාලයකට මේක පිටලා තියෙන්නේ. නිවන් දැක්කට පස්සේ තමයි නිවන් දකින මාර්ගය වැටෙන්නේ. අපි දන්න විදිහට මාර්ගය වුණාට පස්සේ නිවන තියෙන්න එපා. එහෙම එකක් මේකේ නැහැ. නිවන කියන Nirodhe දක්නාසලු කැමැත්ත. Nirodheට තියෙන සම්මෝධමාන ගතිය, ප්‍රමෝද කරන ගතිය ආවොත් දෙයක නැති වෙන පැත්ත බැලීම පිළිබඳව දක්ෂ භාවය කුසලතාවය ක්‍රමසහවිදි හොන ගතිය බැලුවොත් ක්‍රමසහවිදි අපි මෙතෙක් කල් අපිට ක්‍රමසහවිදි බුදුහාමුදුරෝ පෙන්නුවත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පෙන්නුවත් අපිට පේන්න බැරි මොකද දැකින්න බැරි උනේ මොකද මිච්ඡාදිත්‍යගත උනේ මොකද අපි යමක් ගෙවෙන හැටි දැකීම අවමංගල්‍යයක් කියලා සමාජ ධර්මක ඉන්නේ මරණය ඉර බැහැල යන එක රැහැ වෙන එක, ලිඩ වෙන එක, වයසට යන එක ඔක්කොම අමංගලියට දාන. ඉතින් ඒ නිසා අපි ඒවා නැති කරන්න බලනවා. මිසක් අයුවා එනකොට ඉතින් අපනූල් දානවා, බය වෙනවා, බෝධින්නාංශල වටේ කල අරගෙන කැරකෙනවා. මේ වෙලාවට ඔබලා ගියා නම් බලා ගන්න පුළුවන්. වටේට කැරකෙනවා 2012 දකෝදී ලෝක විනාශ වෙනවා එක කට්ටිය තීරම එදා බෝධිමලුවල මේ කරගෙනවා නිකන් බ්‍රහ්මචක්‍ර මේ මේ බබර චක්‍රයකට අහු වෙලා වගේ. එමු අම්බෝ ඉවර වුණොත් එහෙම ලෝකේ ඉවරයි. ඉතින් මේක පිළිබඳව සරුවචනංශයෙන් පෙන්නන ඔය හදාන ඉන්නේ වීදුරු මාලිගාවට කවදා හරි ගලක් වදිනවා කුඩු එනවා. ඔක වැලි මාලිගාවක්. ඔකට ඉච්චරේ දලදඩු වෙන්න එපා. ඒක කියනකොට හිතන්නේ උච්ඡේද වාදයක් කියලා. ඒකට කියන්නේ නාස්තික වාදයක් කියලා. ඒ කියන්නේ අකිරිය වාදයක් කියලා. ඒකට කියනවා අපගබ්බවාදයක් කියලා. ඉතින් බෞද්ධයා වුණත් කරන්නේ මොන විදිහේ වංචරක වැඩක්ද, චපල වැඩක්ද, ෂට වැඩක්ද, මායාවී වැඩක්ද කියලා ගත්තොත් අබෞද්ධයට එච්චරම චෝදනා කරන්න බෑ. එයාට ਸਰබලධාරී දිවි කෙනෙක් ඉන්නවා සදාකාලිකයි. එයාගේ ස්වර්ගය සදාකාලිකයි, අපාය සදාකාලිකයි. එයාට නිත්‍ය සංඥාවේ තමයි ගමන යන්නේ. දැන් බෞද්ධයත් හැම වෙලාවෙම නිත්‍ය සංඥාවේ යනවා. මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනට හට ගන්න හැම දේ විනාශ වෙනවයි කියලා දකින කියලා කියලා තියෙනවා. ඒ නිසා අපි නිරෝධ සත්‍ය පිළිගන්න කැමති නෑ. අපි මේ නිරෝධ සත්‍ය කියලා මොකද්ද කතා කරන්නේ? යම් වෙලාවක අපි හිතමු අපිට තේරෙන භාෂාවෙන් ගොඩේ භාෂාවෙන් කියනවනම් අපි මේ බලාපොරොත්තු වෙන්නා වූ ආස්වාස ප්‍රස්වාස දෙකට හිත මුලිච්ච කරගන්න පුළුවන් උනායි කියලා. ආපාතගත කරගන්න පුළුවන් උනායි කියලා. හිත යොදා ගන්න පුළුවන් උනායි කිය. හුස්මට හිත ගියා. එතකොට අපිට පේනවානේ මේ ආස්වාසය මතුණා ඉවර වුණා ප්‍රස්වාසය මතුණා ඉවර වුණා. එතකොට අපිට පේන්නේ ආධුනිකයට පේන්නේ මතුවලා බොහෝම ගොරෝසු වෙච්ච ආස්වාස ආස්වාසයේ පිට කොන්දයි ප්‍රස්වාසයේ පිට කොන්දයි විතරනේ. ඉතින් ඒකත් අල්ලන්න අමාරුනේ සමහරට ඒත් කියනවා මට ආස්වාස ප්‍රස්වාස පේන්නේ නැහැ කියලා. දැන් තරුවචනාන්තය සඳහන් කරන හරි ආස්වාසේ පිටකොන්දයි ප්‍රස්වාසයේ පිටකොන්දයි. අපි කිව්ව නැත්නම් අයිස් කැලක් වතුරට දාපුවාම අර වතුරෙන් උඩට මතුවෙන්නේ 10න් එකයිනේ. ওই ටික විතරනේ ආස්වාස් ප්‍රස්වාස අපිට පේන්නේ. ඒකත් ලකූ ජයග්‍රහණ. මොකද ඒකත් නොපෙන්නේ නැත්තෝ ඉන්නේ. ඒක ඔක්කො ආස්වාද වෙනවා ප්‍රස්වාස පේන්නේ. ඉතින් මේක අහුුණයි කියලා අපි හිතමු මේ දිග කතාව කෙටි කිරීම සඳහා හම්බුනාට පස්සේ මෙයා දැනගත්තොත් මේ පේන කෑල්ල මෙහෙම වුණාට වතුර යට වෙච්ච කොටසක් තියෙනවා. කොහේ ඉඳලාද මේ ආස්වාදේ පටන් ගත්තේ කියලා ආස්වාදේ පට ගන්න පටන් ගන්න දිහාවට. සමුදේ දිහාවට. හිත යොදාන බලාන හිටියොත් ඉතාලම සියුම්ම තිබිච්ච එකක් ගොරෝසු වෙච්ච එක විතරයි වෙන්නේ ගොරෝසු වුණාට පස්සේ අපි ඇතයි කියනවා අර සියුම් වෙච්ච වෙලාවේ නැතයි කියනවා නමුත් එහෙම කළු සුදු ભેදයක් නැහැ සියුම් වෙච්ච දෙයක් ගොරෝසු වෙනවා ගොරෝසු මට්ටමට ආපුවාම ඔන්න අපිට පීති ගන්නවා තේරෙනවා පිරිමදිනවා තේරෙනවා. උණුසුම සීසස තේරෙනවා. ඒක දිහා බලානිනකොට පේනවා මේ පේන එකට ඉස්සෙල්ලා ඒකෙම කලල අවස්ථාවක් ඒකෙම ප්‍රාග් අවස්ථාවක් තියෙනවා ඒක බලන්න සාමාන්‍ය සතියෙන් බෑ. ඉතාමත්ම ගැඹුරු සතියෙන් ඇහක් පිට ඇහක් තියාගෙන බලාගෙන හිටියොත් ඉර නගින එකට ඉස්සෙල්ලා අරුණ නගිල්ලක් සිද්ධ වෙනවා. ඉර නගිනකොට අපි දන්නවා සූර්යා කන්ද කපාගෙන හරි සිටිය කපානේ ඊට ඉස්සලා අරුණ නගින වගේම ආන ආස්වාසෙ එන්නේ ඉස්සලා අපිට වැටෙන්න ඉස්සලා පුබ්බ නිමිත්තක් තියෙනවා ඒකේ. පූර්වාංගම දෙයක්. අන්න ඒක දැක ගන්න මේ අපි වඩන සතියෙන් බෑ. ඒකට ඇහැ ගහගෙනම ඉන්න ඕන. වටපිට බලන්නේ නැතුව හරියට මේ අකුණු විදුලියක් ගහන හැටි බලන්නම් අකුණු විදුලිය ගැහුවට ඉස්සලා බලලා වැඩක් නැහැ. අහුවෙලා වැඩක් නැහැ. අකුණු විදුලි කොටන කොටම බැලුවොත් විදුලි ඡාපේ දුවන හැටි දැක් ගන්න පුළුවන්. නැත්තම් අපි ඒකට චිත්තක්ෂණ කලින්වත් ඒ ලකුණු නෑ වාගේ. ඉව අගොන ඉලකොට ලෙවිච්චාම නැතුව. ඒ නිසා ඇහ ගහගෙනම හියොත් පේනවා. මේ ආස්වාසයේ ඉන්නේ ඉස්සෙල්ලා මොකද්ද සැරසිලි වගේක් තියෙනවා. වේදිකා සැරසිලි ඊට පස්සේ තමයි ඔන්න ආස්වාසය ආවේක ගොරෝසු වෙනවා. ප්‍රස්වාසයත් ඒ වගේ ගොරෝසු නිසා මුල දක්නා තැනට හිත යොදාගෙන ඉන්න ගියොත් ඒක සාමාන්‍ය සතියක් නෙවෙයි. ගොඩක් ආනපාන යාලු කරගෙන ගොඩක් ආනපානේ ආද කරගෙන එනේන ආස්වාද ප්‍රසවාස දකින්න පුළුවන් කියන ඒ මූණට මූණ දාලා ඉන්නවා කියලා අපි මේකට කියන්නේ භාවනා භාෂාවේ. ගත්තට පස්සේ බලන්න පුළුවන් හට ගන්න හැටි. එතකොට තාම සියුම්ම පටන් ගත්ත ආනපානේ ඕ මතුවෙලා එනවා. මතුවෙලා ඉල්ලයකට පිටකොන්දක් ගෙවිලා කිවිලා යනවා. එනිසා බුදුජාණන් වහන්සේ සඳහන් කළ තියෙන ආනාපානෙ මැදයි මුලයි දකින්න එක අන්ත දෙක කියලා. අන්ත දෙක අතහැරලා ඇල්ලිය යුතු මධ්‍යම ප්‍රතිපදා මොකද්ද? මුලයි මැදයි දකපු කෙනා මුල දැකීමේදී ඊටාම සියුම්ම ඊටාම ප්‍රනීතව බලාගෙන ඉනකොට අර හුස්ම නැති තැනකින් පටන් ගන්නවා වගේ මෙතෙක් සංසාරේ තිබුණ මේ නැතිවීම බලන තියෙන බය නැති කරලා මේ ඒ සියුම් භාවයෙන්ම ගොරෝසු ආනාපානේ ගොරෝසු ආස්වාසය කියමුකෝ ඉවර වෙන තැන බලන්න යෝගාවචර යන්න කිව්වොත් ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. ඔන්න යා මධ්‍ය ප්‍රතිපදාවට වැටෙනවා. ඒකට ඉස්සෙල්ලා මැදයි මුලයි දැකලා තියෙනවා. ඉතින් මේ වැඩමුළුවක අපිට ඉච්ඡර දුරදික නැති වුණාට මේ ආනාපානේ නැත්නම් ආස්වාස් ප්‍රසවාසී මේ පිටකොන්දා වුණත් අපි කියනවා ලොකු ගමනක් පටන් ගත්තා. දිග්ගට බලන්න. බල්ලා හුරු කරගන්න යාළු කරගන්න කරලා කරලා කරලා මේක එනේන ආස්වාස ප්‍රසවාසයේ ඉත ප්‍රසවාසයේ විතරයි පේන්නේ කියන්නේ එනේන ප්‍රසවාසයේ බල බල ඉන්නකොට දැනගන්න ඕනේ මට අහුවෙන්නේ තෑහෙන ගොරෝසු වෙච්ච ප්‍රසවාසයක් ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා මොකද තිබුණේ කොහෙදලා ආවේ කියලා බැලුවොත් මතු වෙන හැටි පේනවා එතකොට ඊටාම සතිය සියුම් වෙනවා ප්‍රණීත වෙනවා උත්සන්න වෙනවා ආසන්න වෙනවා අන්න ඒකෙන්ම මේ මතු වෙච්ච ප්‍රසවාසයේ ගෙවෙන හැටි බලන්න අන්නේ ගෙවෙන හැටි බලණ්ඩයි මෙච්චර මේ දිග කතාවක් කිව්වේ. ඒකටයි මේ ආනාපාන දඩමීම කරගත්තේ. ඒකටයි මේ ආනාපානේ වාංගුවට ගත්තේ නැත්නම් මේ ආනාපානේ gedර යනට සාක්කුවේ දාගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ආනාපානේ සුරීකට කරගහන බෙල්ලෙල්ලන්න හම්බ වෙන්නේත් නැහැ. ආනාපානේ ඉදිරිපත් කරගත්තේ ගෙවෙන සෙන් බලණ්ඩයි කියන කාරණාවට හිත යොදා ගන්න පුළුවන් නම් යා Nirodhe දක්නාතුළු කෙනෙක් වාටපත් වෙනවා. ආහනපානේ නිරුද්ධ වෙන හැටි දක්නාසුළු ගතියටපත් වෙනවා. ඒ වගේම ආස්වාස් ප්‍රසවාස දෙකේ නිරෝධේ බලන්න. කොයි එකේ හරි කමන්නේ අපි නිදර්ශන ගන්නේ ආස්වාස් ප්‍රසවාස. ඉතින් මේක දකින්න නැතුව නෙවෙයි මේකට පුදුම බයයි. මේක දකින්නකොට හීඳාඩි දාන. මේක දකින්න ලෝ කරරගවෙනවා. මේක දකින්නකොට සීතල වෙනවා. මේක දකින්නකොට බීතිකාවක් එනවා. මේක දකින්නකොට අසරණ ගතියක් දැනෙනවා. මේක දකින්නකොට රැහෙන් අතෑරියා වගේ ගතියක් දැනෙනවා. බොක්කේ ඉඳදී පෙකිනියල කැපිලා ගියා වගේ දැනෙනවා. ඉතින් මේක දැකීමට තියෙන බයර තමයි අපි පිංකම් කරන්නේ নানা ප්‍රකාර දේවල් ඉල්ලනවා. ඉතින් සංසාරෙ දික් කවදා හෝ දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති කියලා ආහනපානේ චර්යා පද්ධතිය හොඳට බලලා සබ්බ කාය වටි සංවේදී කියන විදිහට ආස්වාද ප්‍රසවාස මේ මුල මේ මැද මේ අග කියන මේ සමස්තේ මුළු මුළු ප්‍රස්ථාරේ අර උඩ පිට මුදුන විතරක් නෙමෙයි අයිස් කුට්ටිය මුදුන විතරක් නෙමෙයි සමස්තේ බලන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල් ආනාපානෙ දැක්කයි කියලා කියන මොනවද දැකලා තියෙන්නේ. යම් පිටකොන්ද දැක්කට ආනාපානෙ දැක්කයි කියලා කියන. ඉතින් ඒකෙන් මෙච්චර දුර ගමනක් යන්න බෑ. ඒක දැක්කනම් මුල බලන්න. මුලයි මැද දැක්කට පස්සේ අග බලන්න. අග බලනකොට හීන්දාලි දාන හැටි බලන්න. අග බලනකොට සහලවන හැටි බලන්න. එපා වෙන හැටි බලන්න. නිදිමත වෙන හැටි බලන්න. කම්මැලි වෙන හැටි බලන්න. මෙච්චර ලස්සන මේ හුක හුස්ම පාසම නිරෝධ සත්‍යයේදී හැම ආශ්වාසය පාස ප්‍රසවාසය පාස නිරෝධ සත්‍යයේදී මිනිස්සෙක් කියනවා සාමාන්‍යයෙන් ඉලක්කම් වශයෙන් කියනකොට තේරෙන නිසා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සේ කෝටි 13ක් හුස්ම ගන්නවලු. ඒ කියන්නේ කෝටි 13ක් නිවනට යනවා. එකක්වත් දකින්න නැතුව මැරලා යනවා. එකම හුස්මකවත් කෙලවර දකින්න නැතුව මැරෙන මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩද? හත් පුදුම හතට වැඩිය අටවෙනි පුදුම කියලා කිය හැකි මේක. එකම හුස්මක්වත් දැකලා නැහැ ඉවර වෙනකම්. හිම ආශ්චර්ය ධර්ම. මේ මිනිස්යාගේ හැටි. ඒකට කියනවා මිච්ඡා දිට්ඨි. යා දකින්නේ හට ගන්න පැත්ත විතරයි උප්පරිම බැලුවා. තමාට ඒක දකින්නෙත් නැහැ. කවදා හෝ ඉවර වෙන පැත්ත බලන්නයි මෙච්චර මම මේ සිල් ගත්තේ මෙච්චර මේ ඇවිල්ලා වාඩි වුණේ මෙච්චර මේ ආනපන යාලු කරගත්තේ මෙච්චර මේ ආනපන සංසිඳව ගත්තේ කියලා. අර ගිවන් වෙන පැත්ත දැක ගන්න ආසුරු විදියට ගියොත් ඒක හිතන්න අපේ දැක්මේ මොන්න තරම් රැඩිකල් වාදී ගතියක් තියෙනවා කියලා. දැක්මෙහි මොන්න තරම් විප්ලවීය ගතියක් මොන තරම් ගඟ දිගේ ඉහළට පීනන ගතියක් තියෙනවා කියලා මොකද අපි අම්මලා කැමති නෑ ආනපානෙ ගෙවෙනවා දකිනවා. අපි ගුරුවරු කැමතිත් නෑ. ලෝකේ තියෙන කිසිම අධ්‍යාපන ආයතනයක් කැමති නෑ මේ යමක් ගෙවෙන හැටි විශේෂණය කරනවා දකින. නමුත් බුදුරජාණන් වහන්සේ ඔක්කොම කොච්චර කැස්සත් තන්නේ පුද්ගලයා මහා පුරුෂයා කතා කරලා කියනවා කවදා හරි පුතේ කවදා හරි දුවේ ගොඩ එනවනම් එන්න තියෙනවා අම්මා කියන දේ අහන්න එපා අම්මට විරුද්ධ වෙයන් තාත්තට විරුද්ධ වෙයන් ගුරුරට විරුද්ධ වෙයන් උඹේ මතිමතාන්ත දෙයට විරුද්ධ වෙයන් ගඟ දිගේ ඉහළට පීනපන් පිහිල්ලා බැලුවොත් උපදිච්ච වෙලා ඉඳලා නිවන තියෙනවා දකින්න නැත්තේ බලන්න නැති ඉඳා බැලුවොත් පේනවා. බුරුම් භාෂාවෙන් කියනවා මෙච්චර විස්තර අපි බල පේන්නේ නැත්තේ මොකද? බලන්නේ නැති නිසා. බලන්නේ නැත්තේ මොකද? බීතිකාවක් තියෙනවා. ගෙවන් වීම නොදකින් කිය. ඒකට කියන්නේ මං කියන්නේ නොදකින් නොපතන් සංසාරේ. නොදකින් නොපතන් නොදෝමකින් කියන තමයි භාවනාව. මොකද්ද නොදකින් නොපතන් නොදෝමගේ? නිරෝධේ නම් පේන්නේ. අම්මෝ. එතකොට ආයෙ පිළිතුල් ගැට ගන්න වෙනවා. ඒකට ආයෙ සෙත් කවි කියන්නේ. ආය ඇපනූලක් ගැට ගහන්න මේ සාහලවනවා මේ ඇතුලේ ඉන්න පෙරිතයා. කරපු භාවනා කරපු එක්කෙනෙක් ඉන්නවද බලන්න එimhe Nirodhe දකින්නට සහලවපු නැති කෙනෙක්. මේ සංස්කාර පද්ධතිය කැළඹෙන්න පටන් අරගන්නවා. වක්කාර වෙනවා. කඩාගෙන යනවා ඉන්න දේවල් තැන් වලින් ඒ තරම්ම ඒක ඒක අර ගඟ දිගේ ඉහළට යන ගතිය ඒ නිසා ඒක ටික ටික ටික ටික පුරුදු කරලා ඒකට හුරු කරන දේ තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉති ප්‍රතිපදාවට ගොඩාක් අඩුම කැඩුම අවශ්‍යයි. කෙසේ නමුත් මේ විදිහට යම් වෙලාවක ප්‍රස්වාසය ආස්වාසය දෙකේ ගිවීම දැකීම විශේෂණය කරගත්තොත් ඒක සඳහා විශේෂඥ කෙනෙකුනොත් රාගයේ ගෙවෙන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. ද්වේෂය ගෙවෙන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. කේන්තිය ගෙවෙන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. කෙලස් ගෙවෙන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් බුදුහාමුදුරෝ සඳහන් කරනවා මතුවෙන තාක් ලෝකේ මතුවෙන දුක් නම් හට ගැනීම බලනවායි කියලා කියන්නේ දුකට ප්‍රේම කරනවා. දුකට ආශා කරනවා. භව රෝගය සද්දනා ප්‍රේ රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කෝ සප්පතාමේ සංසාරේ දුක්ඛ කෙලවර වේ නිර්වාණේ ඉතින් මේ රූප හට ගන්න හැටි බල බලා රූප රූප හට ගන්න හැටි සද්ද රූප හට ගන්න හැටි ගන්ධ රූප හට ගන්න හැටි කර්මාන්ත ශාලා දාගෙන කෝටි ගණන් රසවල් දීගෙන මොකක් මේ කරන්නේ ඔය හැට ගන්න හැමදේම ඉවර වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ කියන මේ අභීත නාදේ එහෙම නැත්නම් මේ Nirodhe දක්නා සුළු ගතිය කියන එක අපිට හිතන්නවත් බෑ. ගණයා කෙරේ බැඳිලා, කුලයා කෙරේ බැඳිලා, පවුලට බැඳිලා, රටට බැඳිලා, ජාතියට බැඳිලා, ආගමට බැඳිලා, සංස්කෘතියට බැඳිලා ඉන්නකොට. මොකද සමූහයේ කවදාකවත් කැමති නෑ ඕක දකින්න. අපි අපි ගත කරන මොනම සමාජයක්වත් කැමති නැහැ. ඒ නිසා මේකට තනි වෙන්න ඕනේ. තනිකඩ වෙන්න ඕනේ. උදේකලා වෙන්න ඕනේ. විවේක වෙන්න ඕනේ. විස්්‍රාම වෙන්න ඕනේ. විස්්‍රාමිකව බලනකොට අර බුදුරජාණන්සේ පිළිබඳ ලොකු ශ්‍රද්ධාවක්, සීලයක්, සතියක් එක්ක හිටියොත් මේ හුස්ම ගෙවෙන හැටි බලනකොට එච්චරම ලොකු කලාවක් නෙවෙයි. ඔය සතිපාසලේදී අපි කරන්නේ ළමයින්ට වාඩි වෙන්න කියලා උන් දන්නවනේ පොඩි උන් කවුද කියලා දාංගලනවා කිව්වහම කිලෝරක් නැතුව දඟනවා. කෑ ගහනවා. එලින් කරන්නේ මයි ළඟ තියෙන අර පුංචි පාත්‍රයක්. ඒකට ගහපුවාම සද්දයක් එනවා ටින්. ඉතින් මං කියන මේ සද්ද ඉවර වෙන තැන බලන්නේ කියලා. මොන පිසුඳ පාත්‍රේ වෙන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ඒ තරම් කෑ ගන්න. ඉතින් මං කියන ඕමනම් බෑ ගොයියෝ. ඉස්සෙල්ලා මේ පාත්‍රය දිහා බලපන් ඕන බලපන් සද්දේ. ලুকু සද්දේ ඉඳලා ගෙවෙනවා. කොච්චර දුරට උඹට අහගෙන ඉන්න පුළුවන්ද කියලා. දෙවෙනි තුන්වෙනි සැරේ කරනකොට ඒ ළමයි හේම කිමිදෙනවා. කිමිදිලා කිව්වොත් කොතනද ඉවර වෙන තැන කොහොමද කියලා බලන්න කියලා. කොහොමද ඒක විස්තර කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මුළු කයමයි මුළු හිතමයි ඒකට දැම්මේ නැත්නම් මේක අල්ලන්න බෑ කියන. පූර්ණ අවධානය නැත්නම් අල්ලන්න බෑ. මේක තමයි අටුවාචාර්යින් වහන්සේ පෙන්වන්නේ ආනාපාන සතිය පමණ ඇසුරු කරන්න කරන්න කරන්න කරන්න ගෙවෙන. අනිකෝ සියලුම අරමුණු ඇසුරු කරන්න කරන්න කරන්න වැඩෙනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරලා තිනවා අසම්පජානස්ස මුට්ටස්සතිත ආනාපාන සති භාවනා වදාන. මේ මොඩේින්ට මැට්ටන්ට සතිය නැති මිනිස්සුන්ට ආනාපානසය කරන්න බෑ. මොකද එයා ගොරෝසු වී කියලා බලන්නේ. ගොරෝසු වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවා. ඒ ගෙවෙන්නේ ප්‍රතිපදා වැඩිවීමක් නම් ඒ වෙන්නේ ගෙවෙන්න ගෙවෙන්න කෙලස් අඩු වෙන්නේ කියන එක දැනගෙන තිබුණා නම් අහලා තිබුණා නම් ඒකට අනුග්‍රහ කරන්න පටන් අරගත්තා නම් එන්නේ එන්නේ එන්නේ ගෙවෙනකොට හැම ආස්වාස ප්‍රසවාසයක්මුත් ගෙවෙනවා. ඒ විතරක් නෙවෙයි සමස්ත ආස්වාස ප්‍රසවාසයත් ගෙවෙනවා. ආන්නේ Nirodhe දැකීම මාර්ගයයි. ඒක තමයි ප්‍රතිපදාව. එතන කෙලස් කැපෙන තැන කියලා දන්නවනම් ඒකේන අරමුණ ගන්න gedara ගෙනියන්න නෙවෙයි. අරමුණ ගන්නේ ආඩම්බර වෙන්න නෙවෙයි. මේ අරමුණ ගෙවෙන හැටි බලන්න. ඉතින් අනුබනේ අහුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොන අරමුණ ගත්තත් හරි. හැම අරමුණේම හට ගන්නවා වගේ විවරණ පැත්තක් තියෙනවා. දැන් අපි ආනාපානෙම ඉල්ලනවා. ඕ මැරලා මැරෙන් පටන් අරගනවා. මට දැක්කේ නෑ ආනාපානෙ හම්බුන්නේ නෑ ආනාපානෙ. දැන් හම්බුනාට පස්සේ ඒක ගෙවුනට පස්සේ ආය අඬනවා. ඔය තමයි බබාලා හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙම බෝධි පූජා තියෙන ඊට පස්සේ ඔන්න බබා අද්දකේ මැරුණාට පස්සේ ඊට වැඩිය අඬනවා. අම්මලාගේ හැටි ඔය තමයි. අබ්බැම්මත් අඬයි මං මැරුණා. ඇත්ත තමයි. මම මැරෙනවා කොහොම කරත් හොඳ වෙලාවට අම්මා කලින් මැරෙනවා. ඒ නිසා අම්මට අඬන්න ඕනේ මාත් මම හැබැයි ටිකක් ඇඬුවා හැබැයි. ඒ තමයි මතකයි. කෙසේ නමුත් මේ ගිවන් වීම දැකීම කියන නිරෝධය දක්වන අතර නිරෝධ ප්‍රතිපදාව තියෙන. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන. ඒතර මේ සම්මා දිට්ඨි කියන කතාව ගත්තොත් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා යම් කාය ක්‍රියාවක් වචනයක් හිත මේ දිට්ඨිගතව කරනවා නම් මේ මිච්ඡාදිට්ඨි සමන්ත ඒකන යාච පත්තනා යෝච පනිදී යෝච චේතනා සබ්බං ඒ වැරදි දෘෂ්ටියෙන් කරන ඕනෙම ප්‍රාර්ථනාවක් ඕනේ ප්‍රනිධියක් බලාපොරොත්තු තැබීම හැමදේම අහිතාය දුක්ඛාය අමනාපාය සංවත්තති වැරදි දෘෂ්ටියෙන් කරන හැම කායික ක්‍රියාවක්ම හැම වාචික ක්‍රියාවක්ම හැම මානසික ක්‍රියාවක්ම අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තති. ඒ නිසා මේ දෘෂ්ටිය හදාගන්න නැතුව අපි මොන දේ කරත් ඒ කරන දේ දෘෂ්ටිගතව නම් කරන්නේ අනිවාර්යයෙන්ම ඒක දුක පිණිස හිටිනවා. ඒ නිසා මට ධම්මිකහමඳුරෝ කිව්වා 1977 විතර මට ඒ ඔය දැනුම තිබුණේ නැහැ ඒ වහනකොට. එතකොට කිව්වා හැම දිට්ඨියක්ම මිත්‍යා දිට්ඨි දෘෂ්ටියක් නැති එක තමයි එකම දෘෂ්ටිය කියලා. දැන් මේකේ තියෙන සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේකනේ. නේක මොන දිට්ඨියක් තිබ්බත් මිත්‍යා දිට්ඨි. මොකක්වත්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් පටලැවෙන්නේ නැහැ. ඉතින් ඒක බුද්ධ ආගමට ගැලපෙන්නේ නැහැ. එනිසා මහා අපි මහායාන අපි තේරවාද අපි සියන්නිකායි අපි රාමඤ්ඤනිකායි ඔය මොන જાති අල්ලගත්තත් කොටි වලිගේ අල්ලගත්තා වගේ. ඔය මොකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැනගන්න ඕනේ මොකද්ද මේ මිච්ඡාදිටි සමන්තා කියලා කතා කරන්නේ කියලා. මිච්ඡාදිටිගෙන් යුක්තව යෝචපත්තනා යෝචපණිදි මොන කාරණාව කෙරුවත් අකුසලයේ පිණිස හිටනවා. ඒකට කියනවා මේ අනිත්‍යය අකන්තය අමනාපාය දුක්ඛාය සංවත්තති. ඉතින් ඒ නිසා මේ දික්ටිගතව ප්‍රාර්ථනා කරනවා දිට්ඨි ගතව චේතන ඇති කර ගන්නවා දිට්ඨි ගතක ගතව මොන සංස්කාරයක් ඇති කරත් ඒක අහිත පිණිස හිටිනවා නම් මොකද්ද මේ දිට්ඨි ගතව කරන සංස්කාර කියලා කියන්නේ මොකද්ද දිට්ඨි ගතව කරන ප්‍රාර්ථනා කියන්නේ මොකද්ද දිට්ඨි ගතව කරන ප්‍රණීති කියලා කියන්නේ අපිට ඕනම ප්‍රණීතියක් ප්‍රාර්ථනාවක් කරන්න ඉතල ඒක සංඥා මට්ටම චිත්ත මට්ටම දිට්ඨි මට්ටම කියලා මට්ටම් තුනක් තියෙනවා ඒක නිසා ඒක සංඥා මට්ටමේදීම අපිට තේරෙනවා මම දැන් මේ ප්‍රාර්ථනා කරනවා මට මේ අසවල් දේ ලැබේවා. ඒතකොට අපි දන්නවා ඉතින් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මට මට රජ වෙන්න ඕන. එහෙනම් මට ලක්ෂපතියෙක් වෙන්න ඕන. එහෙනම් මට අහවල් ಜಾති කාර් එකක්. මට අහවල් ಜಾති මොකක් හරි ඕනේ කියලා අපිට අදහසක් එනවා. එනකොටම අපි දන්නවා මේක දැනට මේ සංඥා මට්ටමින් ඇවිල්ලා තියෙන. ඔක ඇවිල්ලා යනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් විදියකට ඒකට විශේෂ රුචියක් තියෙනකොට ඒක නැවත නැවත එන්න පටන් ගන්නවා. අහවල්දී අවල් ප්‍රාර්ථනාව නැවත නැවත එනකොට සංඥාව නිකම්ම චිත්ත මට්ටමට පළපදියම් වීමක් වෙනවා. චිත්ත මට්ටමට ආවට පස්සේ එයා සීළු වැඩ බහා තබලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීම සඳහා දැඩි මත දහරීව මේක මගේ රුචිය මේක මගේ පෞරුෂත්වය මේක මගේ හැකියාව කියලා ඒක තල්ලු කරන්න පටන් ගත්තාට පස්සේ අර චිත්ත මට්ටම දිට්ඨි මට්ටමට නගිනවා. සරුවචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සංඥා මට්ටමේදී කවුරු හරි කිව්වොත් බුදුහාමර ළඟට ගිහිල්ලා සාරිපුත්‍ර සාංශ ළඟට ගිහිල්ලා හරි අනේ සාංශ මට මෙවැනි දෙයක් ප්‍රාර්ථනා කරන්න හිතුණයි කියලා එතකොට සරුවචනාන්දයට පුළුවන් එයාට හදලා දෙන්න. ඊටස් කියනවා ඔබ කොහොමනවා ප්‍රාර්ථනා කරත් අන්තිමට දුක පිණිස හිටින්නේ. ඔය හැම ප්‍රාර්ථනාවකම පිළිවස් තියෙන සංස්කාර, චේතනා, පණිදී, පත්තනා තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් එයා චිත්ත මට්ටමට ගියාට පස්සේ සරුවච්චන්හන්සේට අමාරුයි. මොකද එයා ඒකට හිතේ ඇටුවම් බහැලා ඒක. මෙත්තයි වෙලා. චිත්ත මට්ටමට ගියාම හොඳම දක්ෂ කෙනෙකුට මිසක බේරන්න බෑ. දිට්ඨි මට්ටමට ගියාම සරුවච්චන් වහන්සේටවත් බෑ. උදට මතක තියාගන්න සරුවච්චන් වහන්සේවත් එවැනි කෙනෙක් ළඟට ගිහිල්ලා බණක් කියන්නේ වැඩක් නැහැ. ඒවට කියනවා කලයේ මුණින් නමලා තියෙන. කොච්චර වතුරක් කිරුවක්වත් කලයේ ඇතුළට යන්නේ නැහැ. මේකට කියනවා පිට කර වෙලයි කියන. කේස් හાર્ඩ්නින් කියලා කියනවා. මොනවා කිව්වත් වදින්නේ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක දික්ටිගතව ඉන්නකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට අපිට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ. මොකද අපේ වැඩිට උන්ද ගැලපෙන්නේ ආමත. ඒ නිසා පියාගාවට යන්නේ නැහැ. දික්ටි මට්ටමේ හිටුව සමහර විටක අස්සය වැඩ කරන්න ඉඩ තියෙනවා. සංඥා මට්ටමේ කරන්න පුළුවන්. ඒක නිසා අපි යමක් දැඩි මත ධාරි වෙන්න ගත්තොත් මෙයමයි සත්‍ය සියල්ල බොරුයි. ඊට මේව සත්‍යම් මොගමඤ්ඤා බුදුන්ටවත් බෑ සුද්ධ කරලා දෙන්න. බුදුහාර මහා කරුණාව තිබ්බට කරන්න දෙයක් නැහැ. අපි කලෙ මොනින් නැමිලා තියෙන්නේ. ඒ නිසා අපි කටයුත්තක් කරනකොට ප්‍රාර්ථනා නැතුව කරන්න බෑ. ප්‍රණීති නැතුව කරන්න බෑ. චේතනා සංස්කාර නැතුව කරන්න බෑ. පොඩ්ඩක් කල්පනා කරමුට සබ්බේ සංඛාරා දුක්ඛා කියන වචනේ පොඩ්ඩක් මතක් කරගන්න. ඔය සංස්කාර වල තමයි චේතනා කියලා කියන්නේ. සංචේතන සංඛාර සංචේතන දෙකම සමාන වචන. මොනවා පැතුවත් මොනවා චේතනා කරත් සබ්බේ සංඛාරා චේතනහම් බික්කවේ කම්මං වදාන. කර්ම රැස් වෙනවා. ඒ නිසා අපි භාවනා කරන වෙලාවක ආනාපාන දිහා බලන වෙලාවක වම දකුණ බලන වෙලාව බලන්න අපේ හිත චේතනාවක් මොකුත් නැහැනේ. අපි කිව්වොත් මට ආනාපාන පේන්න මොන කියලා චේතනාවක් පටන් අරගත්තොත් ආනාපානේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් කොහෙදෝ නැති චේතනාවක් ඇවිල්ලා. ඒ නිසා විපස්සනා වේදි කියන්නේ යථාපාකටං විපස්සනා විනිවේසෝ යමක් ප්‍රකටද ඒක දිහා බලාපන් නැතිවර චේතනා පහල කරන්න එපා. මතුවෙච්චව නොදකින් කියලා චේතනා පහල කරන්නත් එපා. එතකොට කොහෙදෝ නැති ලන්දක් නන්දේ තියෙන කුණු පාට ඇදලා දැම්මා වගේ. අපිට පුළුවන් ද වාඩි වෙලා චේතනා නොකර ඉන්න. තමන් ඉරියව්ව දකස් කරගෙන මොනවාක් චේතනා කරන්නේ මේ වෙන්නේ මොකද්ද කියලා බලනවා. රහත් වෙන්න රහත් වෙන්න ඕනේ අපිට. අපි ඉඳගන්න ඉස්සෙල්ලම චේතනා කරගෙන වාඩි වෙන්න. පට්ටමනවා ඊට පස්සේ අර වල්ගි හපා ගන්න කරගෙන බල්ලෙක් වගේ මේ ආනාපානය අල්ලන්නේ. මොකක්වත් එහෙම එකක් නැහැ. කය හොඳට පట్టල වාඩි කරන්න. සැහැල්ලුව වාඩි කරවන්න. ලිහිච්ඡ ස්වරූපයෙන් වාඩි කරන වාඩි කරලා බලන්න මේක මොකද වෙන්නේ කියලා. ඒකට අපිට දැනගන්න පුළුවන් අචේතනිකව සිදුවෙන ටික වෙනවා. මගේ මගේ සීල ශික්ෂාව නෙවෙයි මේකට කරන්නේ. සමාධි ශික්ෂා. මම චේතනා නොකරන හිතාගෙන ඉන්නවා. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. ඇඟට නොදැනීම අසම්පජාන මනෝ සංඛාර රිංගනවා. ඒ කියන්නේ අපේ ගති පුරුදු සංස්කාර ගති ඇබ්බැහි එහෙම නැත්නම් අපිට ඔළුවට දාපුවා මේ සිංහල බුද්ධ학ම කියලා මම එන්න පටන් ගන්නවා. ඉතින් එන්න පටන් අරගත්තට පස්සේ තේරුම් ගන්න මේ මගේ හිතට මගේ වේදිකාවට මේගොල්ලෝ ගොඩ වෙන්නේ කාගෙන් අවසර අරගෙනද කියලා. ඉතින් ඒ වේදිකාව මගේ කියා ගන්න පුළුවන්. අසම්පජාන මනෝ සංඛාරේන. අසම්පජාන වචී සංඛාර රිංගනවා. අසම්පජාන ක්‍රියා කාය සංස්කාර සිද්ධ හෘදේ වස්තු කොච්චරක් ගහනවා මමගෙන් අවසර ගන්නෑ. වෙන හැල්ල ඇකිලෙනවා දිග යනවා මගෙන් අවසර ගන්නෑ. කොණ්ඩෙ දිගටම වැවෙනවා මගෙන් අවසර ගන්නෑ. දත් වැවෙනවා, නිය වැවෙනවා. මේ එකකට ඔක්කත් මම යවුනේ නෑ. අන්නේ ටික දිහා බලන ඇස් දෙක වහගෙන මම වැත්තකද මම පැන්තෝන් අරිනවා කියලා මං කියන්නේ. 55න් පැන්සොන් යන්නේ. මම යට පැන්සොන් යන්න ගිහිල්ලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මොනම දෙයක්වත් අඩුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. බඩ බොක්ක දිරවන එක සිද්ධ වෙනවා, හෘදවතෝ ගැහෙන එක සිද්ධ වෙනවා, හාම වැවෙනවා, කෙස් වැවෙනවා, දත් වැවෙනවා, නිය වැවෙනවා. ඕනෝක දිහා බලහිටියොත් ඒ චිත්තක්ෂණය අපිට කියස අපි චේතනා නැහැ, ප්‍රාර්ථනා නැහැ, සංස්කාර නැහැ. හැබැයි වෙන දේ 100ක් දානවා. ඒකට බුදුහාමුදුර කියනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාදි පදාති. නූපන්න අකුසල් නොයිපද වීම විදසුම වීරියක් ගන්නවා මොකද්ද මොනවාක්වත් කරන්නේ නැතුව හැබැයි අවදි හිතකින් බලන්නේ. ආන්නේ තොර තියෙන මේ එක එක දේවල් ඇවිල්ලා යනවා හැබැයි මම වරෙන් කියලා නෙවෙයි. මට අයිති නැහැ. නමුත් මේ ආවට පස්සේ අනේ මගේ ගෙදෙට්ට අයිය ආවේ මගේ හිතට අයිය ආවේ කියලා අපි මොකද්දෝ පොඩි තැවිල්ලක් සිද්ධ වෙනවා. සාරිපුත්‍ර සාන්තිකන උන්නකොට තැවෙන්නේ නැත්තම් සෝවාන්. මේ මොනවත් නොකර ඉන්න වෙලාවේ මේ ගෙට මොක ආවත් තැවෙන්න එපා. මේ උඹේ දරුවෙක් නෙවෙයි. මේක මම බර්ත් වලදී කිව්වා ටිකක් hina වෙන්නයි නිකන් තරහා යන්නයි. එහෙම නැත්තම් මොකද්ද මේ හිතව දෙන්නයි. අකියවක් කියලා මම සෑහෙන බැනුම් අහලා දෙන ඒුණත් මම කියනවා. Tamange ගෑනට බබෙක් හම්බුණාට මගේම කියන්න යන්න එපා. ගෑණි තමයි ධමයට ගෑණි දන්නේත් නැහැ. ඉතින් හම්බෙන හම්බෙන්න ළමයට මම අස්සම් කිරුවොත් තාත්තගේ කොටිය හරි ආඩම්බරෙන් අස්සම් කරනවා. ගෑණිට මොකද හිතෙන්නේ? ඒ දරුවා පිළියේ තියාන නලුනනු අනේ මගේ රත්තරම් පුතේ. ඉතින් ගෑනට පිටිපස්සේ ඉඳගෙන hinaවක් යනවලු හතර hinaවලින් එකක් අනේ මේ මොහොගේ වාහේ දන්නවනම් මේ දරුවා කාගේද කියලා. අන්න වගේ තමයි හිතට එන ඔක්කොම අපි අත්සන් කරනවා. මගේ දරුවෝ කියලා. නෑ මේ ගෑණි වරත්තුවේ කියලා හම්බෙච්ච දරුවෝ. ආහන්නේ වගේ තමයි අපේ හිත වරත්තුවේ යනකොට මෙව්වා පිළිබඳ දැඩි මත හිතාගත්තොත්. එහෙම කොහොමද ඉන්නේ? මගේ හිතට එහෙම කොහොමද මේ චේතනා පහළන්නේ? මගේ හිතට කොහොමද විතක්ක ਵਿਚාර පහළන්නේ? මගේ හිත කොහොමද අතපයින් හලියන්නේ? මේ භාවනා කරනකොට අත එක පාට ගැස්සෙනවා කොන්ද ගැස්සෙනවා අකුණු විදුලි කෙටුවා වගේ වෙනවා ඉතින් යම් කිසි කෙනෙක් හිතන්නේ එහෙම වෙන්න බෑ මේක මගේ කය කියලා අනේ බම්බු හපන් කියලා ඉව එනවා මෙන්න මේකට බාර ගන්න පුළුවන් නම් අපි එනවා අනිච්ච සංඥාවෙන් භාවනා කරනවා කය හෙල්ලෙනවා කටට ආවේ නැතුවට විතක්ක ਵਿਚාර විශාල වශයෙන් දොඩමලු වෙනවා. හිතට নানা ප්‍රකාර දේවල් එනවා. මේක දිහා බලලා මේ තමයි යටි හිත දකින්න හැටි. මත ප්‍රකාශ කරන්න එපා. විනිශ්චය කරන්න එපා. අනිච්ච සංඥාවෙන් බලන්නේ ඉන්නේ. මේ මගේ වේදිකාවේ කවුදෝ නාටකමක් නටනවා. ඉතින් මට අයිතියක් තියෙනවා මගේ වේදිකාව කියලා. මට වේදිකාවට යන්න නාටකෙම කරනකම් අපිට වේදිකාවෙ ඉන්න බෑ. අපිට තියෙන්නේ ප්‍රේක්ෂකාගාරේ ඉඳගෙන බලන එකයි තියෙන්නේ. ඒකනේ කරන්න බැරිද? මේ මිච්ඡා වාචා බොරු කියලා මිසචන පරිසවචන. සම්මා වාචා කියන්නේ කතා නොකර ඉන්න එකනේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන බරපතලම කටයුතු තියෙන්නේ යමක් නොකර සිටීම. සම්මා කම්මන්ත කියලා කියන්නේ මිච්ඡා කම්මන්ත කියන්නේ සතුන් මරන හොරකම් කරන කාමීත්‍යාචාර කරන. ඒක නොකර හිටින්. දැන් අපි ඉඳගෙන ඉන්නකොට අපිට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ. දැන් ඉඳගෙන ඉන්නකොට කියනවා දුෂ්චරිත විතරක් නෙවෙයි අතපය හෙල්ලීමක්වත් කරන්න එපා හිතාමතා. චේතනාපූර්වක. හැබැයි අතපය හෙල්ලෙන්න ඉඩ තියෙනවා ඒක දිහා බලන්න ඉන්න. ඒ හැටි මේ කයේ හැටි. ආන්නේ විදියට අපි අනිච්ච සංඥාවේ මේක බලන්න හිතුව ටික වේලාවක් යනකොට අපේ හිත පුරුදු වෙනවා. සමහර වෙලාවට හිතමතා කටයුතු කරනවා. එතකොට මට පාලනය කරන්න පුළුවන්. යම් ප්‍රමාණයක්. හැබැයි හුඟක් වැඩ කටයුතු වෙන්නේ පාලනයකින් තොරව. මේක මේ යකෙක් වෙහිච්ච මිනිස්සෙක් වගේ භූත ආවේශයකට ආපු එකක් වගේ මොනවදෝ භූත දෝෂයක් මේකේ තියෙනවා. මට ඕනේ දෙන්නේ වෙයි වෙන්නේ. <clears throat> කොහොමද තියෙන 70 වෙන්නට පස්සේ නම් ඉතින් භූතය විතරමයි ඉතුරු වෙන්නේ මේ ඔකෙක්වත් නැහැ. වම තියෙනකොට දකුණ යන්නේ. උතුරු බලනකොට දකුණ වෙන්නේ. එතකොට ඉතින් සෝරි තමයි. නමුත් එතකොට ඉතින් අර ඉඳුරන් පිනවෙනවත් ආනෙවේ. ඉඳුරන් ඔක්කොම අයට හිටපු වෙලා. හාන දශකේනේ. දැන් මේ ඉන්න හරියක් උඟ දෙනෙක් මෙව්වට එන්නේ හොද්දටම හැට පිටලා හොට බිමැනිලා හරි ආසාවක් තියෙනවා ඉක්මනට නිවන් දකින්න. මොන නිවන්ද අර තියෙන පහනත් නිවාගෙන අනේකයි වෙන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට ප්‍රොජෙක්ට් එකක් හදලා තිනවා මැරිලා ගිහිල්ලා ඊගාවාත්මේ වරෙන්. එතකොට අපි සත්‍ය පාසලට ගන්නවා. අරගෙන ඉවරලා මුලක ඉඳලා උගන්වනවා. දැන් එන්න එපයි කියන්නේ. එන කට්ටියට වත්තු සීතු ලියලා දෙනවා මේකයි කරන්න තියෙන්නේ කියලා. බැරිම නෑ. <clears throat> අපේ සාසනේ ඉඳලා තියෙනවා සෝනා කියලා උපාතකම්ම දරුවෝ 20ක් වදලා පයින් යන්න බැරි වෙලාවෙත් නිවන් දැකලා තියෙනවා. හැබැයි චරුචුරුත් එක්ක නම් බෑ. කැස්සක් කෙනකොට වැස්සක් කෙනකොට මැස්සෙක් කෙනකොට චරුචුරු ගන්න මනුස්සයාට මොන සෝනද? මහා සෝන තමයි ඉතින් ඉන්නේ වෙන්නේ. සෝනෝපාතිකා වෙන්න වෙන්නේ. ඒ නිසා මේ ඕනෙම මතුවෙන දෙයක් දිහා ඕන එකක් වරෙන් ඉවර වෙන දිහා බලන්න. මතුවෙනකොටම කෑ ගහගෙන උඩ පැනගෙන මේ මොකාට දෙන්න හදන්නේ කියලා දඟලනට වැඩිය. උඹ නටාන ඵලයන්ගෝ. මුඛා නටාගෙන ගියත් ඉවර වෙන හැටි බලනවා කියන මේ Nirodhe බලන පටන් අරගත්තොත් තේරෙනවා අපි කාට හරි මොනවාරි කියන්නේ ඉස්සරලා. කල්පනා කරලා කියන්න කිව්වට පස්සේ වචන ඇදලා ගන්න බෑ. කියන්නේ යනකොට චිත්ත මට්ටමට ඇවිල්ලා. ඉතින් අපි කාට හරි ගිහිල්ලා දැඩිසේ චෝදනා කරනවා නැත්නම් ස්තුති කරනවා මොනවා හරි කතා කරනවා. කිව්වට පස්සේ වීතික්‍රමණය වෙනවනේ. ධම්මා වාචා එතන මිච්ඡා වාචා වෙනවා. ඒ මනසට ආයෙ ගිහිල්ලා හදව්වට කවදාකවත් අර විචිතුවලේ මකන්න බෑනේ. ඉතින් ඒක නිසා අකිරියෙන් වචන කතා නොකර ඉන්නේ අර දැනගන්න ඕන විතක්ක ਵਿਚාර වශයෙන් මට දැන් මෙයාට මේ කියන්න හිතෙනවා එයාට කිව්වොත් වැඩක් වෙන්න පුළුවන් නොවැඩක් වෙන්න පුළුවන්. මේ භාවනා වැඩමුළුවක ඉන්න අපි නොකර ඉන්න බලනවා. වචන කතා නොකර ඉන්න බලන්න. ඒකට කොච්චරක් ප්‍රඥාව තියෙන්න ඕනද බලන්න. කොච්චරක් ප්‍රඥාව තියෙන්න ඕනද? ගිය පිට වෙච්ච වචනේ ආපහු අදින්න ඇත්තු 20ක් දාලවත් බෑ කියලා ආප්ත උපදේශයක් තියෙනවා. කටෙන් පිට වෙච්ච වචනය ආපහු ගන්න බෑ ඇත්තු 20ක්වත් දාලා. ඔය ඇමරිකාව වගේ රටවල් වල එක වචනයයි කියවෙන්නේ ජනාධිපති අතින් පහුවෙන්ද හොදපාලුවට ලක් වෙනවා. කතා නොකර ඉන්න තාක්කල් ජනාධිපති. වචනේ පිටවෙච්ච ගමන් ඊට පස්සේ ඒකට උත්තර වදිනවල ඉවරයි. ඉතින් භාවනා කරනකොට අපි මිච්ඡා වාචා සම්මා වාචා දෙකම සිද්ධ වෙන්නේ අකිරියෙන්. ඒ අකිරියෙන් ඉන්න මේ කතා කරන්න පුළුවන් එකම සතා මනුස්සයා. hina වෙන්න පුළුවන් එකම සතා මනුස්සයා. ඒ කතාව නොකර ඉන්න තමන් ඇතුළට පනවා ගන්න විනය සීල විනය නෙවෙයි ඒක කතා කරන. සීලය කියන්නේ බොරු කේලම් හිස්සචන පරිසචන විතරයි. මෙතන කතා නොකර නැත්නම් අත්‍යවශ්‍ය ප්‍රයෝජනයක් සඳහා පමණයි කතා කරන්නේ. එහෙම නැත්නම් සත්‍යතෝ තේතතෝ හිතතෝ මනාපතෝ වචන හතරක් වචන පෙරහකට හතරකින් පෙරලා සරුවචන්ස කතා. වෙච්ච දෙයක් කියනවා. විච්ඡදී ඇත්තට කියනවා. විච්ඡදී ඇත්තට කියනවා අහන කෙනාට ප්‍රයෝජනයක් තියනවා. අහන කෙනාට ප්‍රිය නම්. ඒ සමහර විටක දරුවචන්සේ සඳහන් කරනවා ඇත්තදී වෙච්ච හැටියෙම හිත ප්‍රයෝජනයි යාට හිතවත් නමුත් එයා කැමති නෑ ඒකට වෙලාව බල්ල සරුවචන්සේ සඳහන් කරනවා ඒ නිසා වචන කතා කරනකොට බලන්න අපි මේ වෙලාවේ gedare හිටියානම් එක්ක කවුරු හරි කතා කරනවා එහෙම නැත්නම් කතා කරනවා මොකද නැත්නම් හරි පාළුයි. නිකන් මේ වගේ වෙලාවට ගිහිල්ලා ගස් කොම්බනක වෙලාව හිටියා කියලා හිතන්න මහසෝන ගැව්වා කියයි මොහිනි ගැව්වා කියයි කල් කුමාර දිට්ටිය කියයි নানা ප්‍රකාර දෙල්ලා ගොම්මන කවුරුත් නැති වෙලා මේ වෙලාවේ හිටියා කියලා බලන්න ඉන්න බෑ මේ කතාව කර්මාන්ත නොකර ඉන්න බෑ භාවනා කරන එක චිත්තක්ෂණ ලබන කිසියම් දෙයක් නොකරන අදිෂ්ඨාන කරගෙන ඒක සමාදන් වෙනවද කියලා බලන්න. මම යමක් නොකර ඉන්නවා කියලා කියන්නේ ඇතුලේ හෘදවත්ව ගැහෙන්නේ නැහැ කියන එක නෙවෙයි. පිනහල බුම්බෙන්නේ නැහැ කියලා ඉන්නේ නැහැ කියන එක නෙවෙයි. එකක්වත් මම නැහැ. ඒවා කියන අසම්පජානව සිද්ධ වෙන්නේ. අසංස්කාරිකව සිද්ධ වෙන්නේ. ඒ ටික වෙන්නල් බලපුවම ඔන්න භවය කියන එක තේරෙනවා. භවය කියලා කියන්නේ මම කැමති වුණත් නැති වුණත් ඒ මැරිලා නැති බව. ක්ලාන්ත වෙලා නැති බව. නිින්ද ගිල්ලන ඉතින් හොඳටම තේරෙනවානේ. මේක දිහා බලන්න පුළුවන් නම් කිසිම කෙලෙසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට සතුටු වෙන්න පුළුවන් නම් මම මේ වෙලාව යමක් නොකර ඉන්නවා නොකරන බව දන්නවා මට හොඳට තේරෙනවා මම මැරෙලා නැහැ කියලා මට නිින්ද ගිල්ල නැහැ කියලා මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. හෙට බලන්න කමඨාන් සුද්ධ කරනකොට කී දෙනෙක් භාවනාදී වාර්තා කරයිද මේ හොඳට මානපාන කොටු කරලා බලනකොට මොකක්වත් නැතුව ගෙවිලා යනවා. ගෙවිලි ගියාට පස්සේ Tamanට තේරෙනවා නිින්ද ගිල නැහැ කියලා. Tamanට හොඳටම තේරෙනවා මැරෙලා නැහැ කියලා. හොඳටම තේරෙනවා අසතියක් නැහැ කියලා. ආන්නේ එහෙම තියාගෙන ඉන්න බලන්න. ඒතර බුදුරජාණන් කියනවා මහමුද මැද දූපතක් හදාගත්තා වගේ ඉති කෙලස් නැහැ. මැරෙන්න ඉස්සෙල්ලම නිවන් දකින්න ඉස්සෙල්ලම කෙලස් නැති චිත්තක්ෂණ කීපයක් එනවා. පුළුවන් තරම් වැඩි කරන්න. මෙතන කෙලස් රූප අරූප කෙලෙස් නැති වුණාට භවගාමි කෙලෙස් තියෙනවා. නමුත් එතෙන් යනක යන්න පුළුවන්. යන්න කරා ඒක යන්න නම් යමක් නොකර සිටීමේ කලාව. මොනක්වත් නොකර සිද්ධ වෙන දේ දිහා බලාන දීමේ කලාව. ඒක මේ සම්මා කම්මන්ත වලට වැටෙනවා. අකිරියෙන් සිද්ධ වෙන්නේ. කය හොඳට තැම්පත් කරලා කය දිහා හොඳට ඇත්තක වහගන්න. ඒක එතකොට ලේසි. බලාන ඉන්නකොට වෙන ක්‍රියාවලිය පේනවා. ඒකට එහා පැත්ත ওই දෙක වුණාට පස්සේ කම්මන්ත වාචා කෙරුවට පස්සේ තමයි කෙනෙකුට කවදා හරි හිතා ගන්න පුළුවන් වෙන්නේ බඩ රස්සාව ගැන. බඩ රස්සාව කියලා කියන්නේ ආජීවය. අපි මේ බඩ රැක ගන්න මේ වියතක් පමණ බඩ රකින්න මොන්න තරම් කඹරන කැඹිරිල්ලක් කඹරනවා. සඳ උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව වැඩ. හම්බ කරනවා. අපේම ඉන්න කාලේ කියනවා කොයි එක හම්බ කරත් ඒක දවසකට කන්නේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක්. ඕකට දොයි නටන්නේ කිය. ඕකට දොයි ඕවර් ටයිම් දාගෙන රට රාජ්‍යවල ගිහිල්ලා තටමගෙන මැරෙන්න හදන්නේ. මේ අනික් මනසයා යටපත් කරලා ප්‍රොමෝෂන් අරගෙන උඩ පනින්න හදන්නේ. මේ Tamange ඔලු ගෙඩිය තරම් බත් ටිකක් උපයන්නේ නැහැ. ඊට වැඩිය කෙරේ කෑදරකමක් තියෙනවා. ඒ කෑදරකම සඳහා සාධාරණ සාධාරණ නැහැ. යුක්ති අයුක්ති නේ අවස්ථාවාදී විතරයි තියෙන්නේ එසා සුදුසුකම් අවශ්‍ය නැහැ മന്ത്രിතුමාගේ ලියුම තියෙනවනම් ජොබ් එක ගන්න පුළුවන් ඒ නිසා අපි සුදුසුකම් පැත්තකදීදී മന്ത്രിතුමා ෂේප් කරගන්නවා ඊට පස්සේ ජොබ් එක හම්බ වෙනවා ඊට පස්සේ සිංහේකුසේ හැතිරෙනවා ඒ වෙනුවට කල්පනා කරලා බලනවා නම් මේ සත්තු උදේ ඉඳලා හැන්දන කාලියේ ක්‍රයකට හැතැම් 20ක් විතර ඇවිදිනවා. වැඩ පුරව ගන්න. සතෙකුත් එහෙමයි. අපිත් එහෙමයි. මේ කරන දේෙන් කාට හරි හානියක් වෙනවා නම් සූරාකෑමක් වෙනවා නම් වැරදි ජීවන මිච්ඡා ජීවියක් වෙනවා නම් සත්ත්ව වෙලඳාම මාංශ වෙලඳාම වස විද වෙලඳාම ආයුධ වෙලඳාම චිත්තකම වෙලඳාම ආදී ඒ නොකෑමනා දේවල් වලට අහුවෙන්නේ නැතුව ධාර්මිකව හම්බෙන දෙකෙන් ජීවත් වෙනකොට සර්වඥාන්සේ භෞතික ලෝකේ කියනවා මේ ගොවිතැන හරක් බලන කර්මාන්තේ, ගෝ කර්මාන්තේ වගේ සාමාන්‍ය ආදර්ශ ජීවන රටාවල් කියලා. අද යා ඒකත් නැහැ. මොකද කුෂි කර්මයට ගිහිල්ලා අද උදුමාකාර පරිසරය දූෂණය කරලා බේතුත් ගහලා හූර කනවා. එක හරකෙකුට දෙන ඇන්ටිබයොටික්ස් ටික ඒ මස් රාත්‍රක් ගන්න. ওই මස් රාත්‍රක කොච්චරක් වස විස තියනවද කියලා බැලුවොත් මේ කිල්ලෝ අවුරුදු 7 8 ලොකු වෙනවා. අර අර මේ එන්සයිම්ස් නේ. කුකුල්පැටිය මාස දවස් 45න් ලොක් කරන්ඩ ඌට දෙන දේවල් කොච්චරද කියලා කකුල් දෙකෙන් ඉන්න බෑව කඩාන වැටෙනවා. ඉතින් කාපු කාපු එක අමු කෑවා. වැඩිම කණේකනේ පිටරට වල ආයේ මොකුත් නැහැ උන්දියා බලපුවාම බැරල් ඇවිදිනවා. අර ආෆ්‍රිකාවේ මිනිස්සුන්ට බිම වැටිච්ච බත් ඇටයක් නැතුව මැරෙන්න හදනවා. අරගොල්ල කේක් වලින් ගහ ගන්නවා, තක්කාල් වලින් ගහ ගන්නවා. බුද්ධුම සෙල්ලම් තියෙන පිටරටවල. මේ ජීවන රටාවේ තියෙන දෝෂේ නිසා ඒ මනසට ඒක තේරෙන්නෙත් නෑ මේ කේක් වලින් ගහ ගන්න සෙල්ලම කරනකොට මේ කේක් තියාපාන්වත් නැති 90ක් ජනතාවක් රැහැට නොකා බුදින බව දන්නෙත් නෑ. මේකට හේතුව ආර්ථිකය බෙදිලා ගිහිලා තියෙන ඉතාමත්ම සාධාරණ විදියට. ලෝකයේ තියෙන ආර්ථිකය 50කට වැඩිය කීප දෙනෙක් අතේ තියෙන්නේ. ඒ මේස් තමයි විවස්ථා හදාන්නේ. උන්නේ අම්මලාගේ තමයි ඔක්කොම බැංකු ටික. උන්නේ අම්මලාගේ තමයි නීතියත්. උන්නේ අම්මලාගේ තමයි ඔය අධ්‍යාපන ක්‍රමයත්. උන්නේ අම්මලාගේ තමයි ඔක්කොම ටික රූපලාවන්‍ය සේරම. ඉතින් අපිත් බලාගෙන ඉනවා දිව දික් කරගෙන අනේ අපිට කවදද මේ පන්තියට යන්න හම්බෙන්නේ උන් කරන්නේ කාබාසිනිය කරන වැඩක්. බුදුහාමුදුරන්ගේ සාංගික දාන ගැන පොඩ්ඩක් හිතන්න. අපේ ගමේ තියුණ අත්තම ගැන පොඩ්ඩක් හිතන්න. දැනටත් තැන් තැන් වල තියෙන මුත්widetildeව ගැන පොඩ්ඩක් හිතන්න. කොච්චර අපි බෙදා හදාගෙන ජීවත් වෙනවද කියලා කෝ වේවාද? මේ සම්මා ආජීවය වර්ධගෙන අද මොනම රස්සාවක්වත් කරන්න බෑ. එදත් බෑ. ආජීව වර්ධගන්න නැතුව. මේ කණ්ඩායමෙන් ආපු දොස්තර නෝනා කෙනෙක් ඒ පඬිස්වාමීන් අහනවා. "ශාංශ මම කරන්නේ වෛද්‍ය වෘත්තිය. මට සෑහේ සෑහෙන හිතේ සැකයක් තියෙනවා. මගේ ජීවන වෘත්තිය ඉච්චර හොඳ නැහැ කියලා. බැංකුකාර ලොකු මහත්තු එල කියනවා අපි විතර මිනිස්සු නොම ගෑවන જાතියක් නැහැ ස්වාමීන් වහන්සේ. මොන්නම රස්සාව කෙරුවත් මොකක් හරි පරාක්තිය. හැබැයි හොඳ රස්සාවක් තියෙනවා. ඒක තමයි අපි කරන හිඟා කණේ. පින්ඳ වාතේවයි. දෙවි දේවතාවොත් සතුටු වෙනවා. ගිපිලි වලින් ගිහිල්ලා කවුරු හරි තම්බලා තියෙන බතක් කාලා සජ්ජ පැටව වගේ ඉන්නවා. සිංහ පැටව වගේ ඉන්නවා. බුදුජානන්සේ ඇති කළ දීව මේ පින්ඩපාත ක්‍රමය නිසා දැන් ආයෙත් පහුගිය අවුරුදු 10 15 ඇතුළත පොඩි වර්ධනයක් පේන්න තියෙනවා. ඉතින් ඒකට කියන්නේ ආර්ය වංශය කියලා. මං කියන්නේ ඔක්කොම පැවිදි වෙන්න බෑ. මොකද අපි කුටි ඔක්කොම ඉවරයි මේ දවස්වල. කට්ටිය ආවොත් එimhe අපිට දැන් උඩ එන එන සංඝයාටවත් ඉඩ නැතිලා තියෙන්නේ. මම මේ කියන්නේ ඔය ශිල්ප දක්කලා උපයවුවට කෑවහම රේල් පාරේ යකඩ කෑවා. ඊට මීට වැඩිය හොඳයි මේ හදා බෙදාගෙන කණ එක. සම්මා ආජීවය අද හිතා ගන්න බෑ මැරුණොත් ඊගාවාත්මයට ආවොත් කොතෙන්ද යයිද වෙයිද කියලා හිතන්න එපා. මොනම විදිහකින්වත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති ලෝකයක්. අපිට මේක අඩු කරන්න පුළුවන් නැති කරන්න බෑ. ඉතින් අපි මේ දවස් හතක් අටක් මෙහෙම ඇවිල්ලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එරලා දෙන්න පැදුරක බුදියා හිටපුවාම මේක සතුටු වෙන්න පුළුවන් නම් බලන්න මේ නිර්ාමිෂ සැපය. අපිට අම්මලා තාත්තලා අපිට අරන් දෙන්නවත් බෑනේ. ඒවා මිනිස්සෙන්න තේරෙන්නේ නැති වුණාට දිව්‍යෝ බ්‍රහ්මයෝ පුදුමාකාර විදිහට මේකට ගරු කරනවා. මේ මිනිස්සු යමක් කමක් කරන්න පුළුවන්කම තියදී කාගේ හරි ළඟට ගිහිලා දෙන බතක්, තඹපු බතක් කාලා. එල්ලලා දෙන පැදුරක ඉඳගෙන. ගෙවල් දොර හිටියට වැඩිය සතුටකින් ජීවත් වෙනවා. ඉතින් මෙව සම්මාජීවි නෑ කියන්න බැරි වැඩක්. තියෙනවා. නැත්නම් අපි නිකමට හිතන අපේ දරුවෝ ඔක්කොම මේ භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරවන්න ඕනේ කියලා අනේ කවදාකවත් නෑ. ඒක සිවිල් සර්වන් කෙනෙක් කරන්න ඕනේ කියයි, දොස්තර කෙනෙක් කරන්න ඕනේ කියයි, ඉංජිනේර කෙනෙක් කරන්න ඕනේ කියයි, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න ඕනේ කියයි. තාඨමන තැටමිල්ල දිහා බලනකොට දරුවා වෙල්ල වුණාට අම්මා වහ කනවා. අද ඒම ලෝකයක් තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ එක දවසයි ඉස්කෝලේ ගිහින් දැන් දෙමාපියෝ දෙසරයක් ඉස්කෝලේ යනවා. දරුවා ගිහිල්ලා දාන්න එක සැරේයි ගිහිල්ලා ගේන්න එක සැරේයි. දරුවන්ට වටපිට බලන්න දෙන්නේ නැහැ. අයියෝ හැදිලා තියෙන පිස්සුවක් බලනකොට ඒකේ ඒ පැත්තටම කාගෙන යන ලෝකයක්. ඒතර මේ සම්මා ආජීවයේ තියෙන මේ කයන් හරි දෙන දෙකකින් යැපෙනවා කියන කතාව ඔක්කොටම බෑ. ඒකට ගොඩක් පින් තියෙන්න ඕනේ. මේ දෙයක් තේරුම් ගන්න ඥාණය කොච්චර තියෙන්න ඕනද කියලා බලන්න. උඟ දෙනෙක් කියන එක ඥාණය වශයෙන් නෙවෙයි නෝන්ජල්කම කිය. යමක් නොකර හොඳට සහැල්ලුව තියාන එක දිහා බලාන ඉන්නකොට හිතෙනවා පුබ්බඩකම කිය. කම්මැලිකම කිය. නෝන්ජල්කම කිය. මේ හොඳටම දේවල් කතා කරන්න ඕනකම දිදී කතා නොකර ඉන්නකොට කියනවා ඒක අසාධාරණයි. ඒක මේ බයට සමාජශීලී නැතිකම කියලා. එහෙම නැත්නම් යහපත් ආජීවයක් බලාපොරොත්තු වෙමින් බොහෝම නිහතමානී ජීවිතයක් ගත කරනකොට ලෝකයා කියන්නේ <clears throat> එහෙම බෑ තරඟකාරී ජීවිතේ අපි කඩාගෙන යන්න හදනවා කියලා. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ පොඩි දරුවෝ මෙන්න මේ කුණු හරපතනට උගන්වන එකට සහ ගහන අපරාධයක් කියලා මං කියනවා. අද මේ හැදෙන පොඩි දරුවන්ට මෙන්න මේ ආස්කුරට පිටිපස්සට ගින්දර දාලා චූස් කල උඩ අරිනා වගේ උඩ ගියාට පස්සේ ඩෝං ආපුවම කෑලි හොයන්න නැහැ. යමක්ම තේරෙන්නේ නැති පොඩි උන්ට මේක කරන එක. ඒක අපි පැත්තක දාමු. මොකද අපි මේ අපේ වැඩක් බලා ගන්න වෙලාව නෙමේක. ඒක නිසා භාවනා කරන වෙලාවේදී යම් කිසි කෙනෙකුට අදිෂ්ඨාන පූර්වකෝ සම්මෝධමාන ගතියක් තියෙනවා මම අද කතා කරපු වචන ගාන මෙච්චරයි මම දාන්නේ. ඒක කතා කරේ මේ ප්‍රොජෙනේ. මම යමක් කරා නම් ඒ කිරිය මෙන්න මේ ප්‍රයෝජනෙට. එහෙම නැත්නම් මම මේ මෙතෙන් ඇවිල්ලා මේ යාලුකම් හදාගන්න අනම්මනම් දිනු කරන්න හදනනේ මම බලන්න හදන්නේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා. අනේ පුළුවන් තරම් මගේ ජීවන රටාව නැත්තම් යහ ජීවනේ පවත්වන්න කියලා ඒ තුන හදාගන්න ඒක අකිරියෙන් සිද්ධ වුණාට එතන සම්මෝධමාන වෙන්න ප්‍රමෝද වෙන්න ප්‍රීති වෙන්න මොන්න තරම් ඥානයක් ඕනද කියන එකයි අද අපිට කියලා දෙන්න බෑ. අපි හිතන්නේ සීලයෙන් ඥාන එනවයි කියලා. නෑ ඥානයෙන් තමයි සීලය එන්නේ. ඒක නිසා දීගනිකාය තමයි හොඳම මේ සීලඛණ්ඩ වර්ගයේ තියෙන සීල ශික්ෂා ටික ඉතාමත් විස්තර සහිතව තියෙනවා. අන්න ඒකදී බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා සීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයාට විතරයි සීලය තියෙන්නේ. සීලය ඇත්තන ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා සීලය තියෙනවා. ප්‍රඥාව නැත්තම් සීලේ නෑ සීලේ ප්‍රඥාව නෑ. මේ සීලේ ප්‍රඥා දෙක අග්ගමඛායති ලෝකේ ලෝකේ උත්සස්ම ධර්ම දෙක. මේ දෙන්න අතිනත බැඳගෙන ඉන්නේ වෙන් කරන්න බැරි තරම්. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳට ප්‍රඥාවන්ත නම් එයා ස්වභාවයෙන්ම සීලවන්තයි. යම් කිසි කෙනෙක් සීලවන්ත නම් එයා ස්වභාවයෙන්ම ප්‍රඥාවන්තයි. ඒකෙදි කියනවා මිනිස්යා ස්වභාවයෙන් නැත්නම් මනුස්ස මනස ස්වභාවයෙන් හොඳයි. නරක වෙන්නේ අබ්බැහිය නිසා, වැරදි අය ඇසුරු කිරීම නිසා. පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. තං අසුතෝතෝ පුතුජ්ජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජ්ජනස සමාධි භාවනා නත්ථීති වදාන. මේ හිත දඹරත්තරම් වගේ දෙයක්. ප්‍රභාසර හිතක් හැම කෙනෙකුටම තියෙනවා. පිටපැත්තේ පොඩ්ඩක් කච්චල් තියෙනවා. මඩ කහට තියෙනවා. මලකඩ තියෙනවා. ඒක අපි දන්නේ බලනකොට පේන්නේ මලකඩ ටික විතරනේ. නිසා කවුරුවක්වත් දන්නේ මනුස්සකම මොකද්ද කියලා. එයාට පේන්නේ Tamange අඩුපාඩු කන් ටික විතරයි. සීල කැඩිච්ච ටික විතරයි. දුර්වල කන් ටික විතරයි. ඉතින් ඒ නිසා මේ දුර්වල කන් ගැනම කල්පනා කරන ඉන්න මනුස්සයාට පුත්‍රජන සඳහන් කරලා තිනවා අසුතත් පුත්‍රජන කද්දාවත් භාවනාවක් හරියන්නේ නැහැ. මොකද එයා Taman ගැන අව탁සීරුකින් ජීවත් වෙනවා. හීනමානි. සම්මෝධමාන නෙවෙයි. ප්‍රමෝදමාන නෙවෙයි. මේ බුද්ධ උත්පාද කාලය ලැබුණා. මට මනුස්ස ජීවිතයක් ලැබුණා. මට අතපය අංගපසංග ටික තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනක මොකක්වත් මතක නැහැ. අයියෝ මට අර කෑල්ල නැහෙනි. මේ අල්ලපු ගෙදර තියෙනවා අඟල් 32 ටෙලිවිෂන් එකක් අපේක 28 එකක් නේ. ඉතින් ඒකේ කලර්ඩ් තිබුණත් වැඩක් නැහැ. අල්ලපු ගෙදර පරට්ටි අපිට වැඩිලු ආඩම්බරයි. එච්චරයි ප්‍රශ්නේ. ඒ නිසා කවදා හරි මිනිස්සු දැනගත්තත් ඒ පරට්ටිගේ හිතයි මගේ හිතයි දෙකම එකයි දෙකම ප්‍රබාසරයි ඔය පිට තියෙන කුණු ටික පොඩ්ඩක් විනිවිදපන් විනිවිදින්න නම් මේ හැමාරේ බලපං, ගෙවෙන හැටි බලපං. එතකොට තේරෙන පටන් ගන්නවා අපි ඉපදෙනකොටම මේ හිතේ පුදුමාකාර පිං තෙදක් තිබිලා තියෙනවා. ඒක නරක් වෙන්නේ ඇසුරෙන් තමයි. අහලා තියෙනවා නේද ගිරව් දෙන්නේ කුලකට ගහන ගිහිල්ලා එකෙක් වටන හොරෙක්ගේ පැත්තට අනිත් එක වැටුණා අරණ්‍යයක. එින් දවසක් රජුරෝ දඩගිලිය ගිහිල්ලා පාරාමතක වෙලා යනවා අර හොරු ඉන්න තැනට. යනකොටම අර ගිරවගෙන ඕගෙන ඕගෙන ඕගෙන අල්ලගන් අල්ලගන් අල්ලගන් ගපි ගපි ගපි මරපි මරපි මරපි. රජුරෝ බය වෙනවා බලනකොට ගිරවේ. රජුරෝ එහා පැත්තට ගියාම අරණියට ගියාම ආ එන්න ආ වතුර ටිකක් තියෙනවා මෙතන බොණ්ඩ මෙතන වාඩි වෙන්න කියලා ඌ කතා කරනවා. හාමුදුර වෙනකන් ඉඳලා ලැබුවට පස්සේ කියනවා මේ මං හිතුවේ මට ආර්දනා කරලා බලන්න මේ ගිරවා. අනේ එහෙමයි මේ කියලා අමුත්‍යක් නේ දන්නේ මේ ගිරවා අපි හදාගත් එකේ. ඒකට එහා කන්දේ ඒකේ කන්දේ එහා පැත්තේ ඉන්න කියලා ඒත් ඒ කූඩුවේමයි. ඒ බොක්කෙන්මයි බඩවැල දෙකට කඩන ආවේ ඇසුර නිසා ගහපි ගහපි මරපි මරපි තමයි කියන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන මේ කුප්ප ගති ටික තේරම මේ ලෝකෙට ආවට පස්සේ අහිඳගත්ත දේවල් වලට අයිතිවාසිකම් කියන්න එපා. ඌවත් ගෙවෙනවා. ඒ විනෝඩ අපිට ඉඳගෙන හුස්ම බලන්න පුළුවන්. කොච්චර හිතවිලි ආවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඇවිදිනකොට මොන තරම් කෝලම් ආවත් මම ඇවිදින බව දැනගන්න පුළුවන්. එතන තියෙනවා ওই නික්ලේශී ගතියක්. ඉතින් ওই වැරදි දේවල් ගැන එච්චර වෙඩි කතා කරන්නේ නැතුව මේ පුළුවන් කාරකම ගැන මට හුස්ම දෙකක් බලන්න පුළුවන්, තුනක් බලන්න පුළුවන්, හතර පහ කරන්නේ කොහොමද කියන ඒ ප්‍රඥාවෙන් බැලුවොත් වචන කතා නොකිරීමෙන් හිතාමතා ක්‍රියා නොකිරීමෙන් මේ ජීවන රටාව පිළිබඳ අපේ තියෙන මේ සම්බන්ධකම් පොඩ්ඩක් අමතක කෙරුවොත් අර හිතේ තියෙන මේ ප්‍රභාස්වර ගතිය ස්වභාවයෙන්ම තුනවා මේකට පොදු වචනේ කියන්නේ මොකද්ද අපේ හිත ළමා හිතක් වෙන්න ඕනේ අපිට අවුරුදු 6 වෙන්න ඉස්සලා තිබුණ හිත ඔය කියන වචන කතාවකට ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ කර්මාන්ත පිළිබඳ අපේ විශේෂඥතාවයක් ඇත්තෙත් නෑ ජීවන රටාව හෝ ආජීවය පිළිබඳ ප්‍රශ්නකුත් දන්නේ නැහැ. ඒ වෙනකොට බලන කොච්චර පිරිසිදුද කියලා. මම ਸਰවඥාන්සේ කියනවා එහි හිත පිරිසිදු වුණාට රහතන් වහන්සේ කියන්න බෑ. මොකද එයා දන්නේ නෑ මම පිරිසිදුයි කියලා. පිරිසිදු වුණාට එයා දන්නේ නෑ. දැන් අපි කක්ක ගාගෙන ඉඳලා පිරිසිදු වෙච්චාම ලොකු ආඩම්බරයක් තියෙනවා. වැරද්දගෙන ඉඳලා ඒ වැරද්ද අයින් කරනකොට ඒක ලොකු වටිනකමක් තියෙන නිසා අපි මේ භාවනා කරනවා කියන එකම භාවනාවට එනවයි කියන එකම විශාල ප්‍රඥාවක් විධාව සංකල්පයක් ආවට පස්සේ කතා නොකර ඉන්න තාක් සමාදන් වෙන්න. ඊටමත ක්‍රියා නොකරන තාක්කල් කෙරෙන ක්‍රියා වගේක් නම් තියෙනවා ඒක වළක්වන්න බෑ. සක්මන් කරනකොටත් හිතාමතා කරන හරි යන තාක්කල් කක්කා. මොනවද ඒකට කියන්නේ? අනායාසයෙන් සක්මන වෙන තැන බලන්න. ඔහේ නිකන් ඔන්චිලි වට ඔන්චිලා වැද්දා එනවා වගේ වැවෙදිනකොට භාවනා යන ඕන්න භාවනාව පටන් ගත්තා. දත් මදිනකොටත් හිතාමතා කරන තාක්කල් බෑ. දත් මැදෙන්න ආරින්. බලන්න හොඳට බලන්න කණ්ණාඩියෙන් ඒ හොල්මන දත් මදින හැටි. දවසේ පුරාම කරන වැඩ දිහා බලනින්න මේ අන්තරේ ෂෝක් එකට වැඩ කරනවා. මම්මියා ඕනේ නැහැ, අක්කා ඕනේ නැහැ, අයියා ඕනේ නැහැ, මුතුනා ඕනේ නැහැ, පැහියා ඕනේ නැහැ. වැඩි දියා බලපුවා දවසේ කොච්චර වෙලාවක් වයින් කරපු ඕනිකද දුවන්නේ කියලා බැලුවොත් Taman ඇතින් වෙන වැරදි එහෙම නැත්නම් Tamanගේ තියෙන Taman Taman දෙස් දෙන ගති ගොඩාක් අඩු වෙන්න පටන් අර ගන්නවා අපිට ඕනකම තිබුණාට සුචරිතවාදී වෙන්න බෑ. ගොඩාක් කල්යනකොට තමයි ඒක වෙන්නේ. එහෙම වෙන්න ඕන උනත් අපේ අතින් නොසණ්ඩාල වැඩ වෙනවා. නොසණ්ඩාල වචන කියවෙනවා. නොසණ්ඩාල හිතවිලිම. ඒකට සමාව දෙන්න පුරුදු වෙනවා කියන්නේ. මොකද මං ඉන්නේ ඉදිරියට යන ගමනකනේ. සමාව දෙන්න යන මනුස්සයට විතරක් තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්න පුළුවන්. මොකද එයා සමාව දීලා පුරුදු වෙලා තියෙන. Tamanට සමාව දීලා. අද මේ භාවනා කරන කිසිම කෙනෙක් පුංචි වැරද්දකට සමාව දෙන්නේ නැහැ. බුද්ධ විදිර පශ්චාත්තාප වෙනන භාවනා කරන හිතවිලක් ආවයි කියලා කිසිම සමාවක් දෙන්නේ භාවනා කරන වේදනාවක් આવොත් කිසිම සමාවක් දෙන්නේ නැහැ. භාවනා කරන සද්දයක් આવොත් කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඉතින් ඒක උඩ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අත්‍යච්ච කවලට අබ ටිකක් දැම්මා වගේ සුසු සුසු සුසු ගාලා පුපුර. ඒක වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අත්‍යච්ච බලන්න හුස්මක් තව වැඩිපුර ගන්න පුළුවන්ද කියලා. බලන්න තව එක පියවරක් සතියින්ට යන්න පුළුවන්ද කියලා. දැනගන්න ඉඳ ඇවිදිනකොට මම දැන් ඇවිදින්මින් ඉන්නේ කියලා. ආන්නි වගේ මේ හැකි සංඥාව ඉදිරියට ගන්න පටන් අරගත්තොත් ඒ හරියන හැම වෙලාවෙම මම ඒක කියලා නතර කරනවා. යම් වෙලාවක උස්ම ගන්නකොට උස්ම ගන්න බව දන්නවනම් සීලය 100ට 100ක්ව සම්පූර්ණයි. සමාධියට සුදුසුකම් ලබනවා. වම තිනකොට වම තින බව දන්නවා. තව මොහොතකින් හිත පිටිපයින් හදනවා. නමුත් තව එක පියවරක් වම තියා ගන්නවා දකුණ තියා ගන්නවා කියනවා. ඒ දැනුම ඒ එලඹ සිටි ගතිය තියෙන තාක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනම සම්පූර්ණයි. නිසා මේ සා විශාල ආනිසංශයක් ලැබෙන දේ අපි ඒක මල් මාලයකට මලක් මලක් කමුනන්න වගේ චිත්තක්ෂණේ උපයන්න ඕන. නවගුණ වෙලේ නවගුණයක් නවගුණ ඇටයක් ඇටයක් දාන්න වගේ එහෙම පුළුවන් තරම් චිත්තක්ෂණ උපයන්න ඉන්න බව. අරමුණේ නැත්තම් ඉරියව්වේ නැත්තම් තමන්ගේ කයේ හිත පවත්තන හැම වෙලාවකම විශාල ප්‍රඥාවක් කියවෙන එකේ ditthiyකුත් නැහැ ඒකේ සම්මිච්ඡා ditthiyකුත් නැහැ මිච්ඡා සංකල්පෙකුත් නැහැ ඒ වෙනුවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනම සම්පාදනය ඒක හිතනවාද අපිට අපේ දරුවෝ කරලා දෙයි කියලා හිතනවාද අපේ අම්මට තාත්තට අපිට කරලා දෙන්න පුළුවන් කියලා හිතනවාද විධායක බලතල සහිත ජනාධිපතිට අපිට කරලා දෙන්න පුළුවන් කියලා පිස්සු අඩු ගානේ බුදුහාමුදුරුවෝ කියන මටවත් උඹලට කරලා දෙන්න බෑ. මට උඹලට පාර කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන දේවල් තීරුම් අරගෙන අපි මේ මෙතෙක් කරලා යම් යම් සාර්ථකතා ලැබලා තියෙනවනේ. අන්න මේ වැල යන පැත්තට මැත්ත ගහගෙන ඉදිරියට යන්න ගිහිල්ලා මේ ප්‍රඥාව තීරුම් අරගන්න මේ වෙන දෙයට හැප්පෙන්න යන්න එපා. සිද්ධ වෙන දේ ඉදිරිපත් කරන තරම් අවංක වෙන්න. නිහතමානී වෙන්න. නිහතමානී වුණාට පස්සේ ප්‍රශ්න ඉදිරියට විසඳෙනවා. එතකොට ওই කියන විරමණ ධර්ම තුනම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජනත මිච්ඡා වාචා සම්මා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව අයින් වෙලා ඉබේම අකිරියෙම සම්මා පැත්තට යනවා මේක පරියන්කේ විතරක් සීමා කරන්න එපා සක්මනේ සීමා කරන්න එපා දවස පුරාවටම මේක කරන්න අරගත්තොත් පිටිසාතරේ පුදුමාකාර ගුණයක් එන්න පටන් ගන්නවා කවදාකවත් කෙනෙක් තව කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ බනවන්නේ මොකද ඒකට අනිත් එක්ක නයි හිත කැඩෙනවා බනවන්නේ ප්‍රයෝජනයක් සලකලා විතරයි අනේ එවැනි වූ සම්මා වාචාවක් සම්මා කම්මන්තයක් සම්මා ආජීවයක් පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා